නයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත් අපි අද අපේ වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම දේශනාව සඳහා අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිරිතනායේ සම්බන්ධව tempත් වෙලා සාදුකාරයක් පවත්. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ తත්‍ර පොට්ට පාද යේතේ සමන බ්‍රාහ්මනා ඒව මාහංසු අන් හේතු සප්පජා අහේතු අපච්චයා පුරිසස්ස සංඥං උප්පජ්ජಂತಿ නිරුච්ඡಂತಿ පි ආදිතෝ තේසං අපරද්ධෝ තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ධර්ම දේශනා මාලාවට මූලික මාතෘකාවෙන් තියාගත්තේ සර්වජන් වහන්සේ විසින් මේ ශරත්වර ජීතවනාරාමයේ නිදාන කරගෙන දේශනා කරන්න ඉදිච්ච වටිනා සූත්‍රයක් වෙන පොට්ටපාද සූත්‍රය. ඒක සාරවත් දේශිත සූත්‍ර පිටකයේ දීඝනිකායේ සංග්‍රහ වෙලා තියෙන්නේ. එතනදී ඊයාපි සකස් කරගත්ත මේ මූලික අදනම අනුව සර්වචන් වහන්සේ විසින් මේ පොට්ටපාද පරිබ්‍රාජකයා හිටපු මල්ලිකාරාමයේට කල් වේලා වැඩිකම නිසා පිළිද පාතට කලින් වැඩම කිරීමේ සංසිද්ධියක් තමයි නිදානේ වශයෙන් දැක්වෙන්නේ. එතනදී ਸਰවචනාංශ විචින් ඒ පොට්ටපාද පරිබ්‍රාජකයන් ප්‍රශ්න කරනකොට මම එන වෙලාවේදී මම පැමිණීම නිසා කුමන කතාවක්ද නතරුනේ අඩාලුනේ කියලා පොට්ටපාද පරිබ්‍රාජකයක වසහායලලා ඒ වෙනුවට එයා කාලයක් හිතේ හිතාන හිටපු වැදගත් ක්ෂණයක් ਸਰවචනාංශිකින් නගනවා මේ සංඥා නිරෝධය පිළිබඳව ඒක මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ අභි සංඥා නිරෝධය කියලා. ඉතින් මේ අභි සංඥා නිරෝධය සම්බන්ධව පුත්තපාද පරිබ්‍රාජක විසින් සිහියෙන් පරපරණ මතකයකින් පැතිකඩ හතරක් විවරණ හතරක් එවකට පැමිණිච්ච සම්‍යාන්තර දර්ශන අනුව ඉදිරිපත් කරනවා. ඒ අභිසඤ්ඤා නිරෝධයේ කියන સંદર્ભේ මත යමක් යම් සම්මක් ප්‍රාඥයන් කොටසක් ඒක අහේතු අපච්චය උපජ්ජති සංඥා උපජ්ජಂತಿ පිච්ච නිරුච්ඡಂತಿ පිච්ච කියලා පුරුෂයෙකුට මේ සංඥාව කිසිම හේතුවක් නැතුව ප්‍රත්‍යක් නැතුව නැත්නම් විසම හේතුකව සංඥා ඇති වෙන්න පුළුවන් සංඥා නිරුද්ධ වෙන්න පුළුවන් කියලා පළවෙනි මතය දක්වනවා. ඒ මතය ඒකත් ඒකට පස්සේ මත තව තුනක් දක්වනවා. මේකෙන් කියවෙන්නේ අ හේතු අප්‍රත්‍යයෙන් සංඥා උපදිනවා සංඥා නිරුද්ධ වෙනවා කියන එක. ඒ සර්වචන් වහන්සේදී පොට්ටපාද පරිබ්‍රාජකයා ඉදිරිපත් කරන ලද ක්‍රමයටම ඒ එක එක පිළිබඳ සර්වඥ විග්‍රහය කිනහර පානවා. ඒකෙදී අ හේතු අප්‍රත්‍යයෙන් සංඥා උපදිනවා කිසිම හේතුවක් නැතුව ආවට ගියාට ආහම්බෙන් මේ සංඥා උපදිනවා කියන මතය නිෂ්ප්‍රභා කිරීම සඳහා ਸਰවචනස ප්‍රකාශ කරන පාඨයයි අද අපි දවසේ මාතෘකාව වශයෙන් තියාගත්තේ තත්ත පොත්ත පාද යේතේ සමන බ්‍රාහ්මනායව මහංසු අ හේතු අපච්චයා පුරිසස්ස සංඥා උපජ්ජන්ති පිච නිරුද්ධාන්ති පිච කියනවා නම් යම් කිසි කෙනෙක් පොට්ටපාද පුරුෂයෙකුට හේතුවක් නැතුව අහේතුකව ප්‍රත්‍යකින්තරව අප්‍රත්‍යව ආවට ගියාට මේ සංඥා උපදිනවා ආවට ගියාට මේ සංඥා නිරුද්ධ වෙනවා කියලා කියනවා ආදිතෝ තේසං අපරද්ධා මුලින්ම යාට වැරදිලා තියෙන්නේ මේ මත හතරෙන් පළවෙනි මතය අහේතු අප්‍රත්‍යින් උපදිනවා කියන එක සර්වචනාංශ මුලින්ම ප්‍රතික්ෂේප කරනවා ඒ ප්‍රතික්ෂේප කරන්නේ සර්වචන් වහන්සේ හේතු සහිතව තංගිස හේතු කියලා සර්වචන් දහනවා. ඇයි යාට මම මුලින්ම වැරදුනායි කියලා කියන්නේ පොට්ටපද සප්පච්චය පුරුෂස්ස සංඥා උපජ්ජති නිරුද්ධයි. හේතු සහිතවයි ප්‍රත්‍ය සහිතවයි පුරුෂේකට සංඥාවක් පහළ වෙන්නේ නැත්නම් ඒ සංඥාව නිරුද්ධ වෙන්නේ සික්ඛා එක සංඥා උපජ්ජන්ති සික්ඛා එක සංඥා නිරුද්ධන්ති ශික්ෂා වෙනොයි Taman මේ පුරුද්දක් අනුව කරගෙන යන බෙහෙයක් අනුව කරගෙන යන ඉක්මීමක් අනුව කරගෙන යන මානසිකත්වයක් තුලිනුයි කෙනෙකුට මේ අවස්ථාව ඇදෙට සංඥා පහළ වෙන නිසා සික්ඛා එක සංඥා උපජ්ජන්ති සික්ඛා එක සංඥා නිරුද්ධන්ති ඒ නිසා සර්වචනන්සේ සඳහන් කරනවා කෙනෙකුට මේ දී ඇති චිත්තක්ෂණයක පහළ වෙන සංඥාව ඒ වෙලාවේදී අහම්බෙන් වෙන සල්කලා බැලුවොත් ඒක නිකන් අසුවිමට ගැලපෙන්නේ නැති කිසිම අදාළතාවයකින් නැතුව ඔහි පහළ වෙනා වගේ පෙනුනට ඒකට ඉතිහාසයක් තියෙනවා ඒකට හේතුවක් තියෙනවා ඒකට ප්‍රත්‍යක් තියෙනවා ඒකට සර්වචාන්සය විතර පාවිච්චි කරන ශික්ෂාව නිසායි හික්මීම නිසායි එහෙම නැත්නම් හොඳ පැත්තට යනවා හික්ෂීම කියන වචනේ දානවා නරක පැත්තට ගියා නම් ඇබ්බැහිය කියන. එහෙම නැත්නම් පුරුදු කරගෙන යන පුරුදු හැටියට යාට ඒ සංඥා උපදිනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් කෙනෙකුට නිින්දදී ඇති වෙන හීන එයාගේම චිත්ත ප්‍රවෘතිය වැඩියෙන් ගත කරන ක්‍රමයේ හැටියට එන එකත් හීන වලින් හතරෙන් එකක් විශ්ල කරන්නේ එහෙම. ඒ නිසා මේ පුද්ගලයා මේ දන්න ආසන්න මතකයේ එහෙම දෙයක් නැති වුණාට අතීත මතකවල තැන්පත් වෙලා තිබුණු බීජානෝ තමයි ඒ වගේ නිින්දෙදී සීන මතු වෙනකොට මේ සංඥා මතු වෙන්නේ. ඉතින් ඇත්තටම බලනවා නම් මේ ජීවිතේ පුතඥය ගත කරන ජීවිතේ හීනයක් තමයි. ඒ නිසා මුළු දවස් මුළු ජීවිතේ පුරාම මතුවෙන මේ සංඥා එයා කෙර අරගෙන ආව හික්මීම අනුව එහෙම නැත්නම් හැබ්බැහි අනුව පුරුදු අනුවයි මත වෙන්නේ ඒක නිසා අප්‍රතියෙන් අහේතුකව සංඥා උපදිනවය සංඥා නිරුද්ධ වෙනවයි කියන එක සර්වඥාන්සයට විතර පැහැදිලිව අතරගත නිල්ලිගිරියක් වගේ කාටවත් පේන්නේ. ඒ නිසා සර්වඥාන්සේ කාටවත් නැත්නම් අහේතුක අප්‍රතියෙන් උපදිනවා කියන කිසි කෙනෙක් එකඟ වෙන්නේ නැහැ. පැහැදිලි මතෙම ඒ මත ප්‍රකාශ කරන එක නා මුලින්ම වරද්දාගෙන තියෙනවා. ඒක නිසා මේක එන්නේ යාට තේරෙන්නේ නැති වුණාට අර අහු ගැම්ම හරහා අහු බැහි හරහා අහු පුරුද්ද හරහා ඒ වගේ මතයක් සර්වචන් ඉදිරිපත් කරන ඕන නිසයි ලක්තනම කියන්නේ මෙයාට නම් මුලින්ම වැරදිලා තියෙනවා. යම් කිසි කෙනෙක් කියනවා නම් අහේතුක්පත්ති කියලා ඒක නම් මුලින්ම වැරදිලා තියෙන ඊට පස්සේ අද ඉදිරියට අදහසල 100 ප්‍රමාණයක් සරෝජසේ බාර ගන්නවා හිතන්න පුළුවන් යම් ප්‍රමාණයකට නම් මේක නම් 100ක් වැරදි ඒක නිසා සික්ඛා එක සංඥා උපජ්ජන්ති සික්ඛා එක සංඥා නිරුද්ධන්ති කියන මත ඉදිරිපත් කළා කාච සික්ඛාති භගවා අවෝචේ මොන වගේ ශික්ෂාවකින්ද මේ වගේ මනුස්සයට සංඥා උපදින්නේ කියලා ඊට පස්සේ සරුවචනසේ සම්පූර්ණ සාධනීය ආස්තික පැත්තේ ශික්ෂාවක් ඉදිරිපත් කරනවා මේ අවස්ථාව අරගෙන. මේ ඉදිරිපත් කරනකොට සරුවචන වහන්සේ වන භාවනාවකදී ගත කරන යෝගාවචරයකට හෝ භික්ෂුවකට ඒ ශික්ෂාව ඉදිරිපත් කරන්නේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියන. මන භාවනාවක නොයෙදී භික්ෂුවක් නොවි ගත කරන ගීයකට සර්වචන් සිතුපත් කරන්නේ දාන ශීල භාවනා කියලා. ඒ නිසා ශීල සමාධි ප්‍රඥා කියලා කියනවා නම් යෙදී ගත කරන పూర్ව කාලින භාවනා කරන කෙනාට දාන කතාවක් නැහැ. එයාට වෙන්නේ ශීල සමාධි ප්‍රඥා. ඉතින් මෙතනදී මේ සීලය පිළිබඳව එවැනි මේ සංඥාවකට කෙනෙකුගේ සංඥාවක් ඇතිවීමට හෝ සංඥාවක් විපුල භාවයටපත් වෙන්න හෝ සංඥාවක් හික්වා ගන්න හෝ සීලයක තියෙන වටිනාකම විස්තර වශයෙන් මේ සූත්‍රය සාකච්ඡා වෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් දීඝනිකායේ මුල් සූත්‍ර 10ම භක්මජාල සූත්‍රයෙන් පටන් අරගත්තාම සීලඛණ්ඩකය කියලා කියන්නේ. ඒකට එකතු කරලා තියෙන්නේ සීලය පිළිබඳව සවිස්තර දේශනා කරපු සූත්‍ර ටික. ඒ නිසා පසුකාලීන අර්ථකථාවල් දෙන ආචාර්යවරු සඳහන් කරලා තියෙනවා කාට හරි බුද්ධ දේශනාවේ ගැඹුර තේරෙන්නේ නැත්නම් තාම ඉන්නේ ආරම්භක අවස්ථාවේදී නම් ඒක නා දීඝනිකාය සූත්‍ර කියවනවා. ඒකේ විස්තර සහිතව කොහොමද සීලයක් රකින්නේ මොකක්ද සීලේ අර්ථකථනය මොකක්ද එකෙන් හම්බෙන ආනිසංශ කියලා පුදුමාකාර විස්තර තියෙනවා. ඒ නිසා පොට්ටපාද සූත්‍රයේ මුලදී අපි ඒකට තමයි මේ අත තියන්න බලාපොරොත්තු වෙන්නේ. මුලදී සර්වචන් වහන්සේ සීලය පිළිබඳව ඉතාම සවිස්තරව ඒ කියන්නේ බුද්ධ ධර්මයක් දන්නේ නැති අහලා නැති කෙනෙකුට මේ හික්වීම පිළිබඳව සීලචාර වීම පිළිබඳව සීතල වීම පිළිබඳව සීලය පිළිබඳව වෙහස නොබලා විස්තර කතා කරනවා. ඉතින් ඒ විස්තර කරන අටුවාචාර්ය මහතලා විශේෂයෙන්ම බටහිර විවේචකයන් නැත්නම් විමර්ශකයන් ගවේෂණය කරන්නන් විමසුම කරන්නන් දීඝනිකාය සූත්‍ර සවිස්තරව සීලාදී ආධිකම්මික ප්‍රශ්න කතා කරන අතර <clears throat> මජ්ක්‍ධිමනිකාය සූත්‍ර ඒ බව දැනගත් ඒ මෝරක් මේ මේරිච ගතිය ඇති කෙනාට ඉදිරියට යෑමට සමාධි ප්‍රඥා පැත්තට අනුග්‍රහ වැඩි කෙටි සූත්‍ර වලින් අර මූලික සූත්‍ර වල දැනුම <clears throat> ඇති කෙනාට කෙටි උපදේශ පන්තියක් මජ්ක්‍ධිම නිකාය සඳහන් කරනවා. ඊට පස්සේ සංවිතනිකාය අංගුත්තර නිකායේ පුංචි පුංචි කාරණා අර පදනම සකස් කරගත්ත සීලේ සමාධිය ඇති කෙනාට පුංචි පුංචි කාරණා අදාළ මාතෘකාවට ඇනෙන් පිටියකින් ඇනේට ගහනවා වගේ කාරණා ඉදිරිපත් කරනවා. ඒ නිසා අර සීලඛණ්ඩකයේ වගේ දීඝනිකාය සූත්‍ර කියපු නැති මජ්ක්‍ධිම නිකාය සූත්‍ර කියපු නැති කෙනාට අර සංයුත්තනිකාය අංගුත්තරනිකාය වගේ කෙටි සූත්‍ර කියනකොට පසුබිම සකස් වෙලා නැත්නම් එයා විවිධ මත ඉලි කරන්න ඉඳී තියෙනවා බුදුහාමුදුරුවෝ එහෙම කියලා නැහැ මෙන්න මෙහෙමයි කියලා තියෙන්නේ ඔය කියන එක බොරු මෙන්න මෙතන මෙහෙම කියලා තියෙනවා කියලා පැටලෙන්නේ අර ක්‍රමිකව සූත්‍ර හදාලා නැති එක. මොකද ඒ සංයුත්තනිකාය අංගුත්තරනිකාය තියෙන පුද්ගලයාට ඇතිවෙච්ච ප්‍රශ්නයක් මත ඒ ප්‍රශ්නට උත්තරේ මිස පසුබිම සකස් කිරීමක් නැහැ. අසුන් සකස් කරන්න ඕනේ නම් කෙනෙකුට දීකනිකාය සූත්‍ර ටික කියවලා තියෙනවා. ඉක්පිලා කියනවා. පංචමනිකාය සූත්‍ර ටික කියවලා තියෙනවා. ඉක්පිලා තියෙනෝනේ. එතකොට හැදිච්ච ඒ පසුබිමේ ඒ සංයුත්තිකයි අඟුත්තිකයි හරියට තැනට යොදවලා ඒක ගැළපෙන්නේ මෙතෙන්ටයි කියලා ඇතික් සරසනවා වගේ ඒ පුංචි පුංචි උපකරණ වලින් සරසන්න පුළුවන් ඊට පස්සේ තමයි කුද්දකනිකාය තමයි තියෙන ඉතාමත්ම සාර පිණ්ඩය එහෙම නැත්නම් ගැඹුරුම සූත්‍ර කුද්දකනිකාය සඳහන් වෙලා තියෙනවා. බැලු බැලමට නම් පේන්නේ දීකනිකාය හොඳ කොටසක් ඇති මධ්‍යමනිකාය ඊගාවට අඩුයි. කුද්දකනිකාය කියලා කියන්නේ පොඩි පොඩි කෑලි කියලානේ. නමුත් සාධනීය අපි ගත්තොත් මේ ශාස්ත්‍රීය පැත්තෙන් ගත්තොත් කුද්දකනිකාය සූත්‍ර අන්තිම මණ්ඩි බහැපු මන්දි ටික විතරයි අන්තර දෙකට වෙලා තියෙන්නේ. ඒ ඡය කුද්දනිකායේ තියෙන සුත්ත නිපාතේ වගේ සූත් එක කරගත්තොත් ඒකේ මොනම පසුබක්වත් දෙන්නේ නැහැ. පසුබ කෙලින් මොකක්වත් නැතුව හරියටම කැටි ගැහිච්ච, පෙති හැදිච්ච, මන්දි මිදිච්ච ටික විතරක් අරගෙන සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකේ තියෙන මේ පාරායන භග්ගය එහෙම නැත්නම් අටකවදී වගේ සූත්‍රවල යොදලා තියෙන භාෂාව ඒකට එකක් සම්බන්ධ වෙන හැටි මොන විදිහින්වත් ගලප ගන්න බෑ අර මූලික සූත්‍ර පිළිබඳව රචනය හඳුනාගත නැති කෙනා. ඉතින් ඒක නිසා මේ ඒ දැන් ඔය කියන තාලට දීගනිකාය කියලා මජ්ක්‍ධිමනිකාය කියලා සංයුත්තනිකාය අංගුත්තරනිකාය කියලා බුද්ධකනිකාය කියවන්ට එක ජීවිතයක් මදි. ඉවර කරන්න බෑ. ඒ මේකේ තරම් විශාල කාරණාවක්. ඒ කියන්නේ අපි ඔය සුද්ධ ලියවිල්ල වශයෙන් බයිබලයේ අරගත්තත් සුද්ධ ලියවිලක් විදිහට පුරාණේ ගත්තත් ඒක ඉච්චර ලොකු නෑ. මේ ත්‍රිපිටකය කියලා ඉගෙන ගන්නවා කියන එක ඒ උඟ දෙනෙක් හිතනවා මේ දන්නවයි කියලා නමුත් ඒක පිළිබඳව දැනගන්නවා කියන එක කොහොම එක ජීවිතයක කරන්න බැරි තරම්. ඒ විතරක් නෙවෙයි. ඒක තීරුම් ගත්තත් යම් කිසි ප්‍රමාණයකට යම් ප්‍රමාණයක් Taman ධර්ම කොටස තීරුම් ගත්තත් මුළු චිත්‍රයට දාලා පසුබිමට සාපේක්ෂව ඒක කතා කරන්න ඉගෙන ගන්නවා කියන එක ඒක පුංචි වැඩක් නෙවෙයි. ඒක නිසා මේ එවැනි විදියකට සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකාය සංගුත්තර නිකාය නැත්නම් කුද්දක නිකාය සූත්‍රයක් අරගෙන අර දීඝ නිකාය මජ්ක්‍ධිම නිකාය කියන පසුබිමට කැන්වස් එකට සම්බන්ධ කරලා ඒ කතා කරනවා කියන එක එදාත් එහෙමයි අදත් එහෙමයි මත්තටත් එහෙමයි දුර්ලභ කාරණාවක්. එහෙම කෙනාට බුදුරජාණන් වහන්සේ ධර්ම කතික විනයගරුක ආදි වශයෙන් විශාල වටිනාකමක් දීලා කතා කරලා තිනවා. ඒ නිසා මේ පොට්ටපාද සූත්‍රයේ ගැඹුරකට ගෙනියනවා. ගැඹුර ගෙනිච්චට මුල සකස් කරනකොට සීලයක් පිළිබඳව සෑහෙන ඉඩක් සෑහෙන ප්‍රදේශයක් වැය කරලා තියෙනවා සරුවචන වහන්සේ. තවත් පැත්තක් හිතන්න පුළුවන් මේක මේ සූත්‍රයට අදාළ දෙයක් නෙවෙයි නමුත් හුදු බෞද්ධ භාවය ගැන කල්පනා කරලා සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා බොහෝම පටන් ගන්නකොටම තිබුණාට තද්ද උද්‍යෝගයේ උනන්දුව මත ඉස්ලාම දේශනා කරේ සෝමේ දීගනිකාය නිසා ඒකට ගොඩාක් ඉස්තර සහිතව අංග සම්පූර්ණ සකස් කරලා ඒ පදනම මත ඉඳගෙන තමයි මජ්ක්‍ධිම නිකාය සත්‍යයන. ඒ සංගීතීට නම් වැවේ ඊට පස්සේ තමයි සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය. ඒක නිසා ඕනම රචකයෙක් දන්නවා ඒ පළවෙනි දෙවෙනි පරිච්ඡේදවල පොත්වල හොඳට විස්තර විභාග පසුබිම ඔක්කොම සකස් කළා තමයි අන්තිමට අවශ්‍ය කාරණාවට එනකොට ඒකෙන් යොමු ගොනු ඇති කරන්නේ. ඒක නිසා අවසාන ඊවැනි සංවිධානය කරන පොතක අවසාන පරිච්ඡේදවල සාරබණ්ඩේ තිබුණට ඒ ටික විතරක් කියුවට රොන් ටික කියවන්නේ නැති එක නම් ගාකලට පටලවනවා ඒක නිසා දාර්ශනික වශයෙන් සඳහන් කරන්න පුළුවන් යමක් කෙටි කරලා කියනවා කියලා කියන්නේ සත්‍ය වසංගතයි කියන. සත්‍ය දකින්න ඕන නම් සම්පූර්ණ චිත්‍රයට යන්න ඕන. ඉතින් අපි උද්දෘත පාඩයක් දැකලා අතන මෙහෙම කියලා තිබුණයි කියලා ඒ කල්ලාන කෑ ගහන එකේ වේගෙම අර්ධ දැනුමක තියෙන නපුර. අත දැනුම වැරද්දක් නෑ අර්ථ දැනුම බව දන්නවනම් ඊට පස්සේ Tamante යන්න වෙන මුලට ගිහිලා ඒ විස්තර දේවල් ඉගෙනගෙන ඒ හරහා මේ ඉදිරිපත් කරන කාරණේ සාපේක්ෂව කොතැනද ගැලපෙන්නේ කොහොමද ඒක සම්බන්ධීකරණය කරනවා කියන එක හරීම ප්‍රඥා ගෝචරව කරන්න ඕනේ හදිසි වෙන්න නරකයි. ඉතින් මේ දැනෝ මේ වචන ටික සඳහන් කරේ මේ සූත්‍රේ කොට නැගිලා තියෙන ආකාරය දැනගන්නත් සුදු සාමාන්‍ය බෞසුතු භාවය දැනගන්නත් ඊට පස්සේ සර්වඥාන් වහන්සේ මොන ආකාරයේ කාච ශික්ෂාදී මොන ආකාරයේ ශික්ෂාවකින්ද මේ කෙනෙකුගේ සංඥාව නිරුද්ධ කරන්න පුළුවන් අපි සංඥා නිරෝධය සිද්ධ වෙන්නේ මොන විදිහේ ශික්ෂාවකින්ද කියලා සර්වඥාන් වහන්සේම පොට්ටපාතකින් ප්‍රශ්නයක් අහලා උත්තර දෙන්න පටන් ගන්නවා. ඒ උත්තර දෙන්න පටන් අරගත්තාම දරුවචන් වහන්සේගේ තියෙන එක පැත්තක තියෙන දේශනා විලාසයේ වටිනාකම තමයි මොනම දෙයක්වත් දන්නේ නැති කෙනෙකුට මොනම බුද්ධ ආගම පිළිබඳ හඳුන්වා දීමක්වත් නැති කෙනෙකුට හඳුන්වා දිය යුතු ආකාරයෙන් තමයි එතන පටන් ගන්න. එතන බුදුහාමුදුර සත්‍යවචන සඳහන් කර තියෙනවා ඉද තත ඉද පොට්ටපාත තාගතෝ ලෝකේ උපජ්ජති අරහං සම්මා සම්බුද්ධෝ පොට්ටපාදය මේ ලෝකේ විශාල අන්ධකාර බුද්ධාන්තර ගණන් ගත වෙද්දී කලාතුරකින් බුද්ධාන්තරයක උන්න තථාගතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. ඒ පහළ වුණාට පස්සේ උන්වහන්සේ ඒ තමන් ඉගෙනගත්ත තමන් හදාර ප්‍රත්‍යක්ෂ කරගත්තදී ඊ타මත්ම පිරිසිදුව ආදි කල්යාණ මජ්ජිහ කල්යාණ පරියෝසాన කල්යාණ කියන විදිහට හැම වෙලාවෙදීම බුද්ධහම ගැන අහලා නැති ඇසුරක් නැති කෙනෙකුට තේරෙන විදිහට පටන් ගන්නෙදී ගොඩක් වෙලා ගන්නවා ඒ කෙනාට හොඳ හඳුන්වා දීමක් ලබා දීමට හොඳ ප්‍රවිෂ්ටයක් ලබා දීමට ඒක කියනවා ආදි කල්යාණය කියලා. ඒ ආදි කල්යාණය බටහිර ලෝකයේ ඇත්තෝ අගේ කිරීමක් වශයෙන් කියනවා භාවනා කරන කෙනා හැමදාම ආධුනිකයෙක් විදියට භාවනා දිහා බලන්න. කවදා හරි දන්නවා හිතනවනම් මම දැන් දන්නවා මම අච්චර දන්නවා කියලා. දාකත් එහෙම කෙනාට මේ බුද්ධ වචනය තමන්ගේ මේ සංකීර්ණ ජීවිතය සම්බන්ධ කරගැනීමේ ප්‍රශ්නකුත් මතුවෙනවා. තව කෙනෙකුට ඒක කියලා දෙනකොට හටියට කොතනින් පටන් ගන්නවද කියන එක දන්නේ. ඒ නිසා ආදි කල්යාණය කියලා කියන්නේ කිසිවක්ම දන්න කෙනෙකුට වෙහෙසක් ඇති නොවන විදිහට ගැඹුර ඉස්සලා පෙන්වන්න නැතුව එයාට ඒක පුරුදු කිරීමට ඇති කරගන්නා වූ මූලික පිටිය සකස් කිරීමට ආධිකල්‍යයි. ඉතින් සර්වචන්සි කිසිම තැනක කිසිම වෙලාවක මේ ආධිකල්‍යණිය බැහැර කරන්නේ. කොච්චර දන්න කියනකොට කියලා දුන්නත් එයාට අඩු ගන්න කියන අඟවනවා ඔබට නම් මේ ටික කියන්න ඕනේ නමුත් ඔබ මතක තියාගන්න ඔබ කාට හරි කියනකොට මම මේ කියන ටික මට අරලා කියන්නේ. මම අරලා කිව්වොත් ඒ සංවේදනේ වෙන්නේ නැහැ. ඒක නිසා ඔබ දැනගනින් ඔය ඉස්සරහට දෙන මයින් අල්ලන්න යන්න එපා පටන් ගන්න තැන මෙහෙමයි කියලා. ඒක නිසා ඒකට මේ 1 2 3 4 5 මේ නැත්නම් අපි කියන මේ අනුපුබ්බ ප්‍රතිපදාව අනුභව සික්ඛා අනුභව කිරියා අනුභව ප්‍රතිපදා දුකතෝකං කණේ කණේ ටික ටික ක්ෂණයක් ක්ෂණයක් පාස ඉතින් මේකට ආත්මසිම වෙනස් මේ අද තියෙන අධ්‍යාපන ක්‍රමය මේ ඉක්මනට කෙටි ක්‍රමවලට අවුරුදු 3 4 කරනදී අවුරුදු දෙකකින් කරලා දෙන්න එහෙම නැත්නම් මේ 18 මාසෙ කොස් ගහේ 18 මාසෙ කොස් කියලා කන්න එහෙම නැත්නම් නව මාසෙන් ගෙඩි හැදෙන පොල් ක්ෂණික ඉන්දියාප්ප ක්ෂණික පොල්ගිරි උන්න ආර්ථිකය. ඉතින් මෙතෙන්දි ගිය මිනිස්සුෙකුට මේ ආදි කල්යාණේ මම උගන්වන්න හදන්නේ පොඩ්ඩක් අතපය හොදාගෙන අවිල වාඩි වෙලා මං කියන දේට අහන්න කිව්වොත් එහෙම එයා කියන පිස්සු කතා කරනද ඌව බල බල ඉන්න මට වෙලාවක් නෑ මට කියනවනම් කාරණාව කියන්න බැරි නිකන් ඉන්නේ කියලා. ඉතින් එහෙම කරන කවදාකවත් මේ ධර්මයක් පිළිහිටන්නේ ඒ දී කුරුල්ලෙක් දවසක තාම ලස්සන ගියක් හදාගෙන කාමර වෙන් කරගෙන ඒක ඇතුලේ මේ කණ මැදිලු ගෙනලා ගහලා ඔටෝමැටික් ලයිට් දාගෙන ලස්සනට ඉන්නවා. ඉන්නකොට කප්පේ ගිහිල්ලා කිව්වලු මස්සින උඹ හරි ෂෝක් එකට ගියක් හදාගෙන ඉන්නවනේ. මට වැඩි පුංචි උනාට අනේ මටත් කියලා දෙන්නේ මම කිසිම ගුරු මුස්තියක් නැහැ. මම කියලා දෙන්නම් කිව්වා. අහන හෙට උදේ අපි දැන් කූඩුව හදන්න කියලා. ඉතින් උට ඇවිල්ලා ආවට පස්සේ අර ඒ ගුරුලා කිව්වලු අපි දෙන්න ගිහිල්ලා පණ්ඩරලා කියනමු කියලා. ඉතින් කපුටා කිව්වලු ඉතින් පණ්ඩරලා ගේන්න එකෙන් මට ඉගෙන ගන්න දෙයක් නෑ මට පණ්ඩරලා ගේන්න පුළුවන්. ආ කමන්නයි යංකෝ කියලා. ඉතින් දෙන්නම ගිහිල්ලා පණ්ඩරලා ගන්නලා තියලා ඒවලු ආයෙත් යම් පණ්ඩරලා ගේන්න කියලා. ඊට කපුටා කිව්වලු ආයිෂේ තමසේ තේරුම් ගන්න මම මට ඕට ඕක පණ්ඩරලා ගේන්න හැටි මම දන්නවා. නේ නේ කරගන්න ආයෙත් යංකෝ කියලා. ආයෙත් එල්කලා ආයෙත් ගිහින් පණ්ඩරලා ගේන්න කියලා. හතර වසර එකට ඒකවල අම්මා මම කවුද කියලා අඳුරන්නේ නැතුව වැඩේ කරන්න හදන්නේ දන්නවනම් මට ටෙක්නික් එක කියලා දීපන් නැත්තම් මට වෙලා නැහැ කියලා. ඒක ඒකට වල ඔච්චර තමයි ටෙක්නික් එක. ඉස්සෙල්ලා අපිට මේ අමුද්‍රව්‍ය බය. ඒ අමුද්‍රව්‍ය ගේනවා. අපිට බැලලා ගියා. ගියේ ලොකෝට කැලි තුන හතර තියලා. ඕකට පිටරයක් දාලා රෑ ඉන්නකොට කාට පිටරේ පිට පැටලෙන්නේ. ඉතින් රෑ මැද්දේ කවුට කෑ ගහන්නේ? ඒ ওই පිටරේ වැටිලා. හැම අර ගියේ කුරුල්ලා කියලා දෙන විදිහට එහෙමීට වාඩි වෙලා මේ වැඩේ කරගෙන යන්න හදිසි. ඒක නිසා මේ ආදි කල්යාණයට ගෞරව කරන්නේ නැහැ කියලා කියන්නේ ධර්ම ගෞරවේ නැතිකම. මේ ජගවත්නාංශේ රාරාංශයේ කල්පලක්ෂය එරුම් පුරලා මේක ගුණයක් ඇති කරගත්තේ මේ අහම්බෙන් සංඥාව උපදිනවා අහම්බෙන් සංඥාව නැති වෙනවා කියන මොන ධර්මයටද නෙවෙයි. මේ සංඥාවක් කෙනෙකුට පහළ වෙන්නේ දීර්ඝ ශික්ෂණයක් කරා. දීර්ඝ පුරුද්දක් කරා. ඒ පුරුද්ද ගරු කරන්නේ නැතුව අච්චර කාර්යයක් ඇතුවම් බහපු සංඥාව ක්ෂණික ක්‍රමවලින් නිරුද්ධ කරන්න හදනවා කියලා කියන්නේ තන්නි කරම මේ ධර්මයේ තියෙන බරසාරකම ධර්ම ගෞරවය නැතිකම. ඒ නිසා රවචනanse ඒ පොට්ටපාදට මතක් කරනවා කලාතුරකින් ලෝකයේ කල්ප ගණන් අන්ධකාර කල්පාන්තර ගත වෙලා බුද්ධාන්තරයකට බුදු කෙනෙක් පහළලා ආදී කල්යාණ මධ්‍ය කල්යාණ පරියෝසాన කල්යාණ කියන මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ ධර්මයක් දේශනා. ඒකට තමයි සක්ඛාත කියලා කියන්නේ මනාකොට දේශනා කරනවා කියලා කියන්නේ. ඒ පිටිය සකස් කරන හැටිෙම මේ මනුස්සය දේශනා කරන ධර්මයේ ගැඹුරු තේරෙනවා. ඒක අපේ අපච්චි ඉන්න කාලේ කියපු එකක් තමයි මේ ගසක කැපුම ගස බුල පෑදුමින් දනි හානායි පානාඩ හැරෙන්දනි මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දනි අමුතුවත් දීම අත නැල්ලුමෙන් දනි කියලා නැරන්න වැඩක් කරන්න ගියාම ගහක් කපන්න ගියාම කැලේට ඒ මනුස්සයා ඒ ගහේ පොරව කරගෙන හරි ඔක්කොම පිටිය සුද්ධ කරලා වටපිට බලලා ඉතින් ඉඳලා බුලත් ටිකක් කාලා ඉහි පොරෝ ගාගෙන තමයි ගහ කපන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේ මනුස්සයාට අවශ්‍ය දිහාට ගහ වට ගන්න පුළුවන්. එහෙම නැතුව මේ ලඳු කැටවිලා පැටලිලා තියෙන වෙලාවක දුවගෙන ගිහිල්ලා ගහ කපන්න පටන් අරගත්තොත් එහෙම පොරෝ පැටලුනොත් එහෙම අර තියෙන කැලේ ඔලුවටයි වැටෙන්නේ. ඒ පොරේ මහා අමෝතු ගතියක් තියෙනවා. හරියට පත්තල ගහනකොට යහට ගත්ත වෙලාවේදී පොරෝ මොකේදී පැටලුනොත් ඇමිල පොරෝ බන්ධ වදිනවා ඔළුවේ පිටිපස්සේ. ඒක නිසා වටේට පිටිය සකස් කරන්න පමා වෙන්නේ නැතුව රසකවන්න පටන් ගත්ත මිනිස්සයා අන්තිම භයානක අකුසලයකට අමාරුවකටපත් වෙනවා කිසිවෙක් නැති තැනක තමන්ගම පොරවෙන් තමන් ගුටි ගන්නවා. ඒ නිසා ගසට කැපුම ගස මුල පෑදුමෙන් දැනෙනවා. හානා ඊය පානාද හැරෙන් දැනෙනවා. අරක් දෙන්න බැඳලා නගුල හරිගස්සගෙන ඒ නගුල් ලියට අත තියලා අර හරක් දෙන්නට සුබපතලා ඊය පටන් ගන්නකොටම මුළු යායතම බුදුම సౌందර්යයක් එනවා. දැන් ඉන්නේ එක ගොයියේ කඳහැරයක් පාන්න දන්නේ. දැන් ඉන්නේ එක ගොයියේ හරකෙක් කෙලවන්න අඳහැරයක් කියන්න දන්නේ. කිසි කෙනෙක් නෙළුම් කවියක් දන්නේ නැහැ. කුඹුරට වහින ට්‍රැක්ටර් එකේ. ඒකට කොහෙද කුඹුරෙන් ආශිර්වාදයක් කුඹුරේ කොහෙද సౌందර්යාත්මක සම්බන්ධයක් ඇති වෙන්නේ. ඊට පස්සේ කොළ බාගන්නෙත් ට්‍රැක්ටර් එකෙන් ගහන්නෙත් වස විසල පොහොර කියලා දාන්නෙත් මොනවද? කවදාකවත් ඒ භූමිය ගොවියට yaadෙන්නේ නැහැ. භූමියට ගොවිය සාපයක් වෙනවා. අන්තිමට භූමිය ගොවියට සාපයක් වෙනවා. ඉතින් ඕසෝන් ලේයර් එක සවුතුණයි කියලා කියනවා. ග්‍රීන් හවුස් ඉෆෙක්ට් එක ආවයි කියලා කියනවා. කාබන් ප්‍රතිශතය වැඩි වුණයි කියලා කියනවා. ග්ලෝබල් වෝමින් කියලා කියනවා. මේකට මූල පටන් ගන්නකොට මහ පොළොවට කරන ඒ ගෞරවය ඊ හඬ හැරෙන්න කියන්න පුළුවන්. මේ මනුස්සයා කීයක් හරලා තියෙනවා කියනවා. ඒ වගේම පාර යනකොට ඒ මනුස්සයා කඩිනෙමින් දුවන්න හදනවා මිසක් ඉස්සර මිනිස්සෙක් පාර යනකොට අඹ පොත්තක් කෙහෙල් පොත්තක් තිබුණොත් ඒක අයින් කරලා යන්නේ. ඒක ලෙස්සලා වැටේ කියලා. දැන් ඉන්න එකනා කාටද දාපු මිනිහට බැලලා යනවා මිසක් අයින් කරන්නේ. ඉතින් මේ වගේ ආරම්භය දන්නේ නැති කෙනෙක් මොන ශිල්පේ තාමත්ම සාහිත්‍ය ශිල්පයක් වෙන්න පුළුවන්. තාමත්ම දක්ෂ යන්ත්‍රයක් වෙන්න පුළුවන්. නමුත් ඒකේ හෑන්ඩ්බුක් එකේ කියවන්නේ නැතුව යන්ත්‍රේ වැඩ කරනවා කියලා කියන්නේ. ඉතින් ඒක යන්ත්‍රයට කරන නිග්‍රහයක් තමනුත් අනුතුරු කරගන්නවා. කරපු පරිශන වලින් කරලා හොයලා තිනවා ඒ තාක්ෂණික වශයෙන් මේ යන්ත්‍රය පාවිච්චි කරන්න ඕනේ පොත ලිව්වට 98 දෙනෙක් යන්ත්‍රික ක්‍රියාත්මක කරන්නේ පොත බලලා නෙවෙයි කියන්නේ. මේ නෑ දැන් කාලේ. පොත් ලියන්නෙත් නෑ, ලිව පොතක් බලන්නෙත් නෑ. ඉතින් මෙන්න මේ කාරණාව නිසා ඊ타මත්ම සූක්ෂම තාක්ෂණයක් තිබුණට ඊ타මත්ම මෛත්‍රී මේක ලෝකෙට ඉදිරිපත් කරාට ඒ ඉදිරිපත් කරන කෙනා ඒ ශිල්පිට ගරු කරන්නේ නැත්නම් එයාට ඒක අහේනියක් වෙනවා ඒ නිසා අද ඊයර පර්ත් වලට ගිය වෙලාවේදී මෛත් එක්ක වැඩ කරපු මේ මහත්තයෙක් කියනවා ස්වාමීන් වහන්සේ ඔය මේසන් කෙනෙක් එයා යනකොට ටේලර් කී කොන්ක්‍රීට් අන්න එකක් දාගෙන ඔක්කොම බඩු අරගෙන යන්නේ හත්තට කාරෙක් නැහැ. ඉතින් ඒක නිසා මේ මිනිස්සු අවුරුදු 100ක් වැඩ කරත් ගෝලයක් හැදෙන්නේ ඒ ගෝලයා වෙනම ටෙක්නිකල් කොලෙජ් එකට ගිහිල්ලා ඕනේ මේසන් වැඩේ කරගන්න. ඉස්සර ලංකාවේ මේ වගේ රටවල එහෙම නෙවෙයි ගෝලයා තියන ගෝලයට කියලා බදාමටි කනවා ගන්නවා. ළඟට ගන්නකොට ටික ටික ටික ටික අර මනුස්සයාට මේ ශිල්පය ඉගෙන ගන්න. ඒ ශිල්ප පරම්පරාවට යනවා. තාත්තගෙන් පුතාට පුතාගෙන් මුණුබුරාට. දැන් මොකක්වත් නැහැ තනිකරම මේක යාන්ත්‍රික වුණාට පස්සේ ඒ ශිල්පයේ තිබුණු සම්ප්‍රදාන කුල වටිනාකම ආවේනික වටිනාකමක් නැහැ. ඒක නිසා ਸਰවඥ ශාසනයේ තියෙන ගතිය තමයි ආරම්භයේම ඉවසීම ඕනේ. මැදට ඉවසීම ඕනේ. අගටත් ඉවසීම තමයි තියෙන්නේ. ඒ නිසා මේ හදිසි ක්‍රම වලින් මේ නිවන් දකින්න ඕ එහෙම නැත්නම් මේ කල්පාන්තයක ඇති වෙච්ච මේ සංඥාව අතිශය ක්‍රමෝලෙන් කරන්න ගියොත් නිවනට කෝක වුණත් විසං කොටුවකට නම් යන්නේ. ඒක නම් තාතික කරලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම මේ සංඥා චෛතසිකයත් එක්ක වැඩ කරනකොට ඒකේ තියෙන බරපතලකම දන්නේ නැත්නම් එක්කෝ එහෙම කරන්නේ පටන් ගන්නකොටම තිස්සේ. පටන් ගන්නකොටම පිස්සුවත් ඔයගේ ඉක්මන් කරන්න හදනවා. එහෙම නැත්නම් නැති පිස්සුවක් හදා ගන්න පුළුවන්. ඒ නිසා හොඳට දැනගන්න ඕනේ අපි සිංහල බුද්ධ ආගම් කවුලක සිංහල අම්මා තාත්තා කෙනෙකුට ජාතකයල ඉපදීමෙන් අපිට ලැබෙලා තියෙන මේ ඥාන පද්ධතිය අපේ තිබුණේ සම්ප්‍රදාය මොනම තාලකින්වත් අහම්බයක් කියලා හිතන්න බෑ. ඒක ඉතාමත් වටින දෙයක්. ඒකේ තියෙන වටිනාම දේ තමයි ඔබ කළ යුතු දේ කරපන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. ප්‍රතිඵල අපේක්ෂාවෙන් කරන්නත් එපා. ඉක්මන් කරන්න යන්න එපා ඉවසන්න. අන්නේ ගතිය සක්කාත ගුණය කියලා සර්වඥාන් වහන්සේ විසින්ම සර්වඥාන්සේ හොයාගත්ත ධර්මයට නම්බුනාමයක් දෙනවා. සක්කාතෝ භගවතෝ ධම්මෝ සක්කාත කියන්නේ ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ. ඉතින් ඒ නිසා යම් විදියකට ඒ ආදි කල්යාණය සඳහා ශිෂ්‍යයාගේ ඉවසීම නැත්තම් ශිෂ්‍යයාගේ ගෞරවය නැත්තම් ශිල්පෙ දෙන්න වටින්නේ නැහැ. දුන්නොත් ශිෂ්‍යයාට දෝෂයක් නැහැ. ශිල්පෙ දීපු එක්කනට දෝෂයක් තියෙනවා. ශිල්පෙ දීපු එක්කනට මේ වග කියන්න වෙනවා. එයාට තමයි ආපත්‍ය සිද්ධ වෙන්නේ. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා කිනිකොට බණ ටිකක් කියන්නේ ඉස්සලා කාරණා 17ක් සලකා බලන්න. ඒ මිනිස්යා ඒ ධර්ම ගෞරවය සඳහා මේ මේ මේගේ කියන මොන්නම කාරණාවක් හරි නොදැනුවත්කමෙන් හෝ යාතින් කැඩෙනවා නම් බණ කියන කෙනාට ආපත්‍ය සිද්ධ වෙනවා. බණ කියන්න නරකයි. ඉතින් ඒක නිසා ඒ කෙනා දන්නේත් නැහැ. ඒ පුදුරමයිටි වැරදින්නේ මොකද්ද? ඇයි මට බණ ටික කියුනේ නැත්තේ කියලා දන්නේ නැහැ. ඒක කියලා දෙන්න උනන්දු වෙන්නෙත් නැහැ. ඔබ කවදා හරි ඒ ක්‍රමයට ආවොත් බලන්න කියනවා මිසක නැත්තම් ඔකේ ටික. නමුත් එතකොට ඒ කියන්නේ ඒ ධර්මයේ දන්න කෙනා බණ දන්න කෙනා විතර බලනවා ධර්මයක් දේශනා කරන්න ඉස්සෙල්ලා පිටිසේ ලකලෑස්තිය පිටිසේ ලෑස්ති වෙන්නේ නැහැටි. එහෙම නැතුව මේ පිටිස වැඩි වෙච්ච තරමට බණ කියන්න ඉක්මන් වෙච්ච තරමට වෙන්නේ මොකද්ද? ඒ බණ කියන්නා විසින් ධර්මයට කරන ගෞරවය බොහෝ විට අව탁සිරුවට ලක් වෙනවා. එතකොට සංනිවේදනයක් ඇති. සංනිවේදනය වෙනවා නම් වෙන්නේ නිකන් දැනුමක් කියන්නේ ලෝක ලෝකායත දැනුමක් විතරයි. නෛර්යානික සද්ධර්මයක ගමනක් යන්න එක දවසින් එක වරුවෙන් එක බණකින් මේක කරන්න බෑ. ඒ නිසා ඒ ක්‍රමිකව යන්න නම් බණ කියන්නා විසින් ගෞරව කරන්නේ සර්වඥාන්සේ මේක තමන් වහන්සේ විසින් මේ ශාසනය පිළිතුරනකොට උන්වහන්සේ පොට්ටපාදට දේශනා කරන්නේ මෙහෙමයි තත ඉද පොට්ටපාද තථාගතෝ ලෝකේ උපජ්ජති අරහං සම්මා සම්බුද්ධෝ පොට්ටපාදේ කලාතුරකින් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලෝකේ පහළ වෙනවා ඒ පහළ වෙලා උන්වහන්සේ ආදි කල්යාණ මධ්‍ය කල්යාණ පරිේශාන කල්යාණ සාත්තං සබ්බ්‍යංජන කේවල පරිපූර්ණ බ්‍රහ්මචර්යය ප්‍රකාශයේදී ඊටාමත් මාර්ථවත් වූ සව්‍යංජන හොඳට අව්‍යංජන අනුව්‍යංජන නිදර්ශන රූපක මාර්ගයෙන් ඒ ධර්ම ඉදිරිපත් කරනවා. සාත්තං සව්‍යංජන කේවල පරිපූර්ණ. ඒක එයා අවබෝධ කෙරුවත් නැතත් ඉදිරිපත් කිරීම අංග සම්පූර්ණ වෙනවා. මෙයාට හදිසි මෙයා සතුට කරන්න නැත්නම් මෙයා රාජරාජ අමාත්‍යවරේ ඒ නිසා මම මේ විදිහට කරන්න ඕන කියලා ධර්මයේ කිසි විදිහකට හකුලා දැක්වීමක් කරන්න යන්නේ නැහැ. මුලදී තාම විස්තර කරනවා. කේවල පරිපූර්ණ භ්‍රමචර්යම් ප්‍රකාශයේදී එහෙම නැත්තම් ඒ ආන්නට වැඩිය දේශනා කරන්නට අපත සිද්ධ වෙනවා. අත්තර දිහිතින ඒ නිසා සර්වඥාන්සේ මතක් කරනවා. මෙන්න මේ විදිහට සර්වඥාන්සේ නමක් ලෝකේ පහළ වෙලා ඒ සොක්ඛාත වූ ධර්මයක් දේශනා කරනකොට යම් කුල පුත්‍රයෙක් ඒ ධර්මයට අහුම්කම් වෙනවා. ඒකෙන අහුම්කම් දුන්නට පස්සේ ඒ කෙනාට නා තේරුම් ගන්නව සර්වජන් වහන්සේ මට නම් සකයි මට ඉදී කරන්න පුළුවන් වේද කියලා මේ ගීගේ වාසය කරදරයක් පැවිද්ද හොඳයි කියලා. අන්ද දෙමන්නම් බණ 7000ක් කියලා තියෙනවලු කවුරුවක්වත් ආන ගීගිය අතහැරලා නැහැ. ඒගොල්ලෝ ආන්නෙම මේ ගීගේ ඉඳලා රහත් වෙන්නේ කොහොමද? දරුවන්ට මේක උගන්වන්නේ කොහොමද? ඒකට හදිසි වැඩ කරන ගමන් සතිය පිහිටවන්නේ කොහොමද කියන ප්‍රශ්නෙම තේරෙනවා කිසි කෙනෙකුට මේ ආදි කල්යාණය හිතලා නැහැ මධ්‍ය කල්යාණයට කොහොම වේද කියලා මම දන්නවා සර්වඥාන්සේගේ ධර්ම දේශනාවේ මුලින්ම කොට බාදට කියනවා මම ධර්මයේ දේශනා කරනකොට ආහන කෙනාට කල්පනා වෙනවලු සම්බාධෝ කරාවාසෝ අබ්බෝ කාරෝ පබ්බජ්ජා ගීගේ සම්බාධ සහිතයි රාභාසේ සම්බන්ධ සහිතයි පැවිද්ද අභ්‍යවකාශය. අජටවකාශය කියලා කියන්නේ ජට කියන්නේ ගැටවලට. අජට කියලා කියන්නේ ගැට නැහැ කියන. අභ්‍යවකාශයේ මොනම තැනකවත් පැටලෙද කරන්නේ. ගීගේ කිව්වහම ලියන්න බැරි තරම් ගැට ලියන්න තැනක් නැහැ. ඒ තරම්ම ගැට උදේ ඉඳලා හැන්ද වෙනකම්ම ගැට. ඉතින් ඒ දේ තේරුම් කරලා දෙන්න සර්වඥාන්සේ මූල ඒ කියන්නේ ආදි කල්යාණයෙන්ම කියලා දෙනවා. ඒ මනසට තේරෙන්නේ සංඝාතෝ කරවාසෝ අභෝකාශෝ පබ්බච්ච මේ සර්වචන් වහන්සේ දේශනා කරන ලද ප්‍රාතිමොක්ෂ සංවර සහිත වූ මේ සීලය අරසා කරන්න නම් මට කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා ඥාති පරිවර්තය අතාරින්න මට කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා භෝග පරිවර්තය අතාරින්න වෙනවයි කියලා ඒ කෙනාට තේරුම් ගන්න පුළුවන් සත්‍යය තේරුම් කරලා දෙන්න පුළුවන් ශක්තියක් මේ ස්වකහාත ධර්ම විනීතියේ ඉතින් ඒකේනා ධර්මයේ ඇහුවයි කියලා කියන්නේ ඒ ටික හිතට වද්දා ගන්න. හිතට වද්දා ගන්නවා කියලා කියන්නේ අභිනිෂ්ක්‍රමණය එහෙම නැත්නම් අතහැරීම. ඉතින් ඇත්තට මේ පිළිසකට මේකෙන් තොක්ක කන්න පුළුවන්. කියනකොට මෙහෙමයි කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් කියන්න පුළුවන් දැන් ඔය බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ නැත්නම් මහසිසාර ස්වාමීන් වහන්සේ මෙවැනි පිළිසකට ස්තුති කරන විදිහේ එහෙම නැත්නම් ಗುಣ ප්‍රකාශ කරන කටයුත්තක් කියනවා. මේ ඇත්තෝ දැනටමත් తాවකාලික පද නෙමේ ඒ ඥාති පරිවර්තය අතහැරලා තියෙන්නේ භෝග පරිවර්තය අතහැරලා තියෙන්නේ පරිේශක මට්ටමින් කර කර බලනවා පූර්ණ කාලීනව අතහරින්න නැතුව ටික කතාකම ඒකවත් ලේසි නෑ ඒකටවත් බෞද්ධයන්ගෙන් පෙළඹෙන්නේ කීර කී දෙනාද ඒ පෙළඹිලත් වැරදි ක්‍රමවලට කී දහයක් එහෙම පෙළඹිලා, එහෙම යෙදිලා, එහෙම ගත කරලා වැරදි ක්‍රම වලට කී දහක් යනවා. එහෙම බලනකොට මේ වගේ දෙයකදී පරිශන කරලා ඔයලා බලලා කටයුතු කරනවා කියන එක ඥානවන්ත පැත්තකුත් තියෙනවා. ඒක සැරේම දඩස්කලා ගිහිල්ලා දන්නේ නැති ගුරුවරයෙක් ගාව, දන්නේ නැති ක්‍රමයක් ගාව, දන්නේ නැති භාවනා මධ්‍යස්ථානක, දන්නේ නැති අරණේක පැවිදි වුණොත් ඒකට වගේ වෙන්න ඕනේ තමයි. ඊට වැඩිය මේ වගේ පරිශන කරන එක හොඳයි. ඇත්තටම මේ ඒ સંદર્ભයේ ඒ ක්‍රමය ඇති කෙරුවේ ලෝකේ මහසිසඩෝ කියලා මට නම් කිසිම පැකිලීමක් නැහැ. උන්වහන්සේ තමයි මේ හත් දවසේ භාවනා කරපු හරිගසලා දීලා මේ කාර්යබහුල ජීවිත ගත කරන ජීවිත ප්‍රශ්නේ තේරුම් ගත්තත් සම්පූර්ණ පරිශන කරලා බලලා කරන්න පුළුවන් දෙයක් කියලා බලන ක්‍රමයක් ඇති කෙරුවේ 2500 බුද්ධ ජාතියත් එක්ක. ඒක නිසා ග්‍රහවාසය සම්භාත ග්‍රහවාස සහිත සම්පූර්ණ තැහැරීමක් නැති වුණාට පරිවේෂණ කිරීම පවා ඉතාමත්ම වටිනාකමක් තියෙනවා. දෙක විහාසියකුත් තියෙනවා. ඔය ගීගයතරලා පැවිදි වෙච්ච කට්ටිය භාවනා කරන්නේ නැහැ. ඒක අනිත් පැත්තේ ජෝක් එක. මෙහෙම ඉන්න මිනිස්සුන්ට ඒකේ තියෙන වටිනාකම දැනන කොහොම කොහමරි ටික ටික ටික ටික කාර්ය හොයන්න උත්සාහ කරනවා. නමුත් ඔය කියන ඊයන් සම්ප්‍රදායන කුල කීකී අතහැරපැට්ට ගත්තාම කී දෙනෙක් ගීකට වැඩි ගැට දාගෙන ඉන්නවද පැවිදි වෙලා කීය ප්‍රශ්න ඇති කරගෙන තියනවද අද ඒ නිසා සමාජයේ සාසනය ඇතුලේ තියෙන ප්‍රශ්න ගත්තාම සාසනයෙන් බාහිර තියෙන ප්‍රශ්න ගත්තාම මේකේ මන්නම් දකින්නේ වෙනසක් ඔය කියන පැවිද්දෙන් ඔය කියන ආදි කල්යාණ මධ්‍ය කල්යාණ සම්පූර්ණ වෙලා නැහැ ඒක නිසා අපේ ලොකු සාසින්න කාලේ කිව්වේ පැවිදි වුණාට විවේකේ හම්බ කරන්න ඕනේ. විස්රාමයේ හම්බ කරන්න ඕනේ. Tamange වැඩි හිටිකම වස්කාන වයසට ගිය පමණට හම්බ වෙන්නේ නැහැ. උපයන්න ඕනේ කියලා. සර්වඥාචර්ය සඳහන් කරලා තියෙනවා නතීන තීරෝ හෝති යේනස්ස බලිතං චිරෝ කිස්පවුණු පමණට තෙරුණාංශ කෙනෙක් වෙන්නේ. ඒ මනුස්සයා සතිය සම්පජඤ්ඤයෙන් ඒ මානකම අංග සම්පූර්ණ කෙරුවේ නැත්තම් මෝගජින්නෝති උච්චති කියලා කියනවා. පැදුරට නාක වෙච්චි නාකියෙක් කියලා විතරයි කියන්න වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අත්දැකීමක් ලැබලා නැහැ. ඒක නිසා මේ කියන සම්භාත සහිත කරාවාසය අත්හැරීම පැවිද්ද ලැබීමක් කියලා කියන්නේ සම්ප්‍රදායම නෙවෙයි. අපි මේකෙන් බලාපොරොත්තු වෙන කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක සම්පාදනය කිරීමයි. ඒ සම්පාදනය කිරීමේදී මගේ පුද්ගලිකත්වය කියුණේ මම ජීව ඉඳගෙන මේ අදහස් තේරුම් ගනිමින් ඒ කරපු පරිශ්‍රණය පැවිදි ජීවිතේ ලොකු පිටුහලක් වුණා ලොකු රුකුලක් වුණා පැවිදි වෙලා මම මේ දේ කරා නම් මට ඒ මගේ ආර්ය පරිශ්‍රණය මෙච්චර විස්තරව කරගන්න ලැබෙන එකක් නෑ කියලා මම හිතනවා ඒක නිසා ජීව ඉඳගෙන කරන දෙයට පැත්තකින් ආවඩන්නත් වෙනවා ස්තුති කරන්නත් වෙනවා නමුත් සර්වචනාංශ මෙතන කතා කරන්නේ ඒ විශ්වගත භාෂාවකින් බුදුහාමුදුරගේ බණ ඇහුවනම් එයාට තේරුණා නම් මේ ආදි කල්යණ එයාට තේරෙනවා මේ ඉන්න ක්‍රමයේ හැටියට මේක කරන්න බෑ මට මේකට කැපකිරීමක් කරන්න වෙනවා ශික්ෂාවක් ගන්න වෙනවා දානයක් දෙන්න වෙනවා මේ දේ අතාරින්න ආන්නේ විදියට මේ ප්‍රාතිමොක්ෂ සංවරය කියලා කියන උපසම්පදා වීම ඒක ඉවර වෙලා ප්‍රාතිමොක්ෂ සංවරය විතරක් නෙවෙයි සමාදාය සික්කති සික්ඛාපදේශෝ ශික්ෂාපද සමාදන් වෙච්ච බව ලෝකෙට පේන්න කරන එක. ශික්ෂාපද සමාදන් වෙලා අපිට නොකිය සුදුරිදී අදින් නැතුව බාපණ දාන්න නැතුව කරන්න පුළුවන්. මම පුත්කලිකව නම් අනුමත කරන්නේ ඒක තමයි තරුණ තරුණියන්. ඒ මොකද ඒ ප්‍රසිද්ධ කරලා කරන්න ගියාට පස්සේ ඉබේම ලේබල් එකක් වදිනවා. ඊට පස්සේ ඒ චරිත රඟපාන කරන්න ගියාට පස්සේ හරි වෙහෙසයි. ඒක නිසා සමාදාය සික්කත සික්ඛාපදේශ කියලා කියන්නේ ශික්ෂාපද ඉල්ලගෙන සමාදන් වෙලා සීක්මීමක් කරනවා. එතකොට ලෝකයා දන්නවා මෙයා සිල්පත රකින්නවා කියන. එතකොට අභ්‍යන්තර සාසනත් බාහිර සාසන දෙකටම සමාන සේවයක් සිද්ධ වෙනවා. ඒ අතර වාරේ කියන්නේ පැවිදි වෙලා ශික්ෂාපද අරගෙන ආජීවය ගැන තාම ලොකු සහබැලීමක් වෙනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඒ කියන්නේ තමන් යැපෙන බඩගෝස්තරේ හම්බ කරගන්න ක්‍රමය සාධාරණද එහෙම නැත්නම් මෙච්චරම ඒකට කාලය ගත කරන්න ඕනේද? මම කොච්චරක් මගේ විවේකයට, මගේ විශ්‍රාමයට ඉඩ තියාගෙනද මගේ ජීවිත රටාව හදලා තියෙන්නේ? මගේ පරිභෝජනේ මම කරන්නේ කියලා ඒ ආජීවය සකස් කර ගැනීම පැවිද්දෙකුට නම් අත්‍යවශ්‍යයි. ඒක අනිවාර්යම කෙරෙන්න ඕනේ. මොකද පැවිද්ද කියලා කියන්නේ සමාජශීලී පුද්ගලයෙක් නිසා. ගිහි කෙනෙකුට උන ඒ ආජීවය සකස් වීම හරහා තමයි එයාට මේ ශික්ෂාව පටන් අරගන්න වෙන්නේ. නමුත් ආජීවය ඇයි ඒ විදියට වෙනස් වෙන්න ඕන කියලා දැනගන්න මේ ශාසනයේ යම් යම් අත්දැකීම් ලැබලා තියෙනවා. කිලින්ම කවුරුත් කිව්වට ආජීවය හදන්න බෑ. එනිසා පටන් ගන්නකොට ආජීවය වැරදිලා තිබුණාට ප්‍රශ්නකුත් නැහැ. කරගෙන කරගෙන යනකොට තමයි ආජීවයේ සකස් වෙන ගතිය පේනවා නම් අනුන්ට නෙවෙයි තමන්ට තමන්ට නෙවෙයි අනුන්ට. එහෙමනම් පේන්න තියෙනවා. ඔය කියන මුලමෙදාගේ යහපත් වූ ධර්මයකට බැහැලා තියෙනවා කියලා. ඒ වගේම ඉන්ද්‍රීසු ගුත්තද්වාරෝ හෝති ඒක නා තේරුම් ගන්න වෙනවා මේ දීර්ඝ කාලයක් ඇතුවම් බහපු මේ සංඥාව කීකර කරගන්න නම් ආඳුම්ට්ටු කරගන්න නම් ආම්බා කරගන්න නම් තමන් ඒ සඳහා ඉන්ද්‍රිය සංවරයක් අවශ්‍යයි කියලා. ඒ ඉන්ද්‍රිය සංවරය කාම භෝජනයට භෝගී ජීවිතයට හරීම කරදරයක්. ඉන්ද්‍රිය සංවරයේ යෝගී ජීවිතයට වාසිය නමුත් කාමභෝගී ජීවිතයට විහිං පනව ගන්න ලද වාරණ සහිත වෙන්න පටන් ගන්නවා. නමුත් සර්වචනාංශේ ඒ කෙනෙකුට පුද්ගලිකව වගකීමක් දෙනවා. තමන් ආජීවය සකස් කරගන්න ඕනේ, ඉන්ද්‍රිය සංවර වෙන්න ඕනේ, භෝජනීයමත් අනුතාවය. ආහාරයේ ප්‍රමාණය දැනගර ගන්න ඕනේ. ඒ කියන්නේ ජීව තමන් ගත කරනකොට දවසට ප්‍රධාන ආහාර තුනක් ගන්නවා. අතරමැද වාරයේදී හිතු විතුණු වලට ආහාර කරගන්නවා මේ විදිහට කටයුතු කරන වෙනුවට ජීවිතයේ ආහාර පිළිබඳව යම් පිහිටීමක් ඇති කරගන්න ඕනේ ඊට පස්සේ සති සම්පජාඤ්ඤය ඒ කියන්නේ මේ පරිසර සකස් කරාට පස්සේ කරන කරන වැඩේ සීයෙන් යුක්තව සම්පජාඤ්ඤය කියලා කියන්නේ ඥාණයට හුරු නුවණට හුරු ක්‍රමයකට යන්න ඕනේ ආන්නේ විදිහට කටයුතු කරන ගමන් නිකන් තනි වචනයකට දක්වන සඳහන් කරන සන්තුෂ්ඨෝ කියන වචනය. සන්තුෂ්ඨෝ කියලා කියන්නේ දැනටමත් මේ ਸਰවඥ වාචනම ලෝකේ පහළ වෙලා තියෙන උන්වහන්සේ ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරිෝසాన කල්යාණ කියන ධර්ම දේශනා කරලා තියෙනවා. මම මේක ඇහුවා මට තේරෙනවා මම මේකට අපකප වෙන්න ඕනේ. මම දැනටමත් මේ බුදුන්ගේ ධර්මය අහප කෙනෙක් වශයෙන් සතුටුමත් කෙනෙක් වෙනවා. පිරිච්ච කෙනෙක් වෙලා ඉන්න ඕනේ. සන්තුෂ්ටි පුද්ගලයෙක් වඩපත් වෙලා තියෙනවා. ජීවිතී මේ අවශ්‍යතාවන් පෙරිච් පිරිච් අත්‍රිච්ඡතාවය හෝ මහිච්ඡතාවය කියන ධර්ම දෙක තියෙන කෙනාට කවදාකවත් භාවනා මාර්ගය කියන්න බෑ. සන්තුෂ්ටි කියන ගුණය ලබන්නත් බෑ. කොච්චර ලැබුණත් නැති. ඒකට මේ අත්‍රිච්ඡතාවය අත්‍රිච්ඡතාවය කියන්නේ මේ ලැබුණ ලැබෙන්න ලැබෙන්න මේ තව තව ලුණු වතුර බොන්නාට විපාක ඇතිවෙනවා. මහිෂ්ඨතාවය කියලා කියන්නේ මට විතරයි දෙන්නේ අනෙක් කට්ටිය නෑ කියලා මහේ ශාක්‍ය ගතියෙන් කල්පනා කරනවා. මේ දෙකම තියෙන කෙනාට සතුටිය නෑ. ඒක නිසා ඒ ಗುಣවල පේන්න තියෙන නැත්නම් සංඥාව වෙනස් කරන්න පුළුවන් කියන බලාපොරොත්තු තියන්න පුළුවන් වෙන්නේ ඒ චරිතය තුළ දැනටමත් පිළිච්ච ගතිය පේන තියෙන. ඒ චරිතය තුළ දැනටමත් සතුටිය තියෙන. සම්පත්‍ති කරගතිය තියෙනවා. බුදුන් කාලයක් බුදුන් පහල වෙලා තියෙනවා ධර්මයක් දේශනා කරලා තියෙනවා මට මනුස්සකම හම්බෙලා තියෙනවා මම ඒකට කැපකට වෙලා සීලයක් රකින්න ඒ මදිවට මම ආහාරය මන්ත්‍රණ්‍යතාවයක් තියෙනවා සතිසංපජාඤ්ඤයක් තියෙනවා ආජීවයක් තියෙන මේ කොහොම කරන්නේ දඩේකටවත් කියා පාණ්ඩවකට ලාභයකටවත් සත්කාරයකට සම්මානයකටවත් නෙවෙයි ඒ ලැබෙන සතුටම මෙන්න මේක හොඳ ලකුණක් එළවගේ සංඥාව මේ ජීවිතය ඇතුළත සාධනීය විදියට වෙනස් කරන්න පුළුවන් කියලා. යම් ආකාරයේ යම් කිසි කෙනෙක් දේශපාලන ජීවිතය, ආර්ථික ජීවිතය, සමාජික ජීවිතය, ආධ්‍යාත්මික ජීවිතය මදි කියාගෙන ඉන්න කෙනෙකුට හෝ එහෙම නැත්නම් උසස් වෙලා උසස් බව කියා පාන කිසිම කෙනෙකුට අනිත්‍ය භාවයක් අනිත්‍ය සංඥාවක් ගන්න බෑ. එයා නිත්‍ය සංඥාවේ හිර වෙනවා. ඒක නිසා සන්තුට්ටි ගතිය, පිවිච්ච ගතිය මුලේදම තියෙනවා. ඒක සර්වජන් වහන්සේ හිටපු කාලේ ජීවමානව හිටපු කාලේ වැඩ කරනකොට ඒ සන්තුට්ටි ගතිය තිබුණත් සර්වජනසට පුදුම ආකර්ෂණයක් තිබිලා තියෙනවා. දකින්නකොටම බුදුහාමුදුරේ දේශනා කරන ධර්මයේ සොක්කාත බව, සාන්දෘෂ්ටික බව, විරිචිගතියක් බව, ඒ වගේම මනුස්සයාට මනුස්සකම දේවත්වයේ ඉක්මවලා ආඩ්‍ය කරන බව සමාදම් කරන බව මොනම හේතුවක් නිසාවත් මිනිස්සයා තරබලධාරියෙකුට යට නොකරන බව සියලු තරබලධාරියෙකුට වැඩිය මිනිස්සයාට පුළුවන් තමන්ගේ ආත්මය තමන්ගේ සංඥාව තමන්ගේ මේ ශික්ෂාව ඇති කර ගන්න පුළුවන් කියන ගතිය මූලික ලක්ෂණ තමයි සන්තුෂ්ටි ගතිය. ඒ සන්තුෂ්ටි ගතිය මොනම විදිහකින් කාටවත් දෙන්න බෑ. ඒක නැති කෙනා හැමදාම අඟුරු කැටයක් අරගෙන ධන නිසා පිච්ච නිසා දිගටම මාරු කරන කෙනෙක් වගේ විපාසිත ලුණු වතුර බොන කෙනෙක් වගේ ඉnde ඉnde ඉnde විපාසිත ගතියකට පිච්චෙන ගතියකටපත් වෙනවා. ඒ නිසා ඒ සන්තුෂ්ටි ගතිය හොඳට තීන්දුව කරගන්න පුළුවන්. ඒ කෙනා ගුරුවරයෙක් වශයෙන් අසුරන වටිනවද? කල්‍යාණ මිත්‍රයෙක් වශයෙන් අසුරන වටිනවද? ඒ යම් කිසි කෙනෙක් ඇසුරු කිරීම නිසා මට නැති සන්තුෂ්ටි ගතියක් දැන් ඇවිල්ලා තියෙනවාද කියන දේවල් ඒක මට හිතෙන නිකන් සත්‍යකොට තියෙන ඉවක් වගේ එකක් කියලා. පුරුදු කරන්න පුළුවන් එකක් නෙවෙයි. බලන්න ඉව කියන එකක් තියෙනවා. ඒක කාටවත් පුරුදු කරන්න බෑ. ඒ ඉවක් ඒ ඒ ඉව තියෙන මනුස්සයා ඒ ਸਰවඥ ශාසනයට ਸਰවඥ ධර්මයට පැවිද්දට සීලෙට ගුණවලට ආකර්ෂණයක් එන්න පටන් ගන්නවා. නමුත් ඒක නොදන්න ඇත්තෝ හිතලා තියෙන්නේ මේ සර්වඥන් වහන්සේ වට වෙන කරගෙන ඉන්නේ මේ අනිත්‍ය භාවනා කරන අසුභ භාවනා කරන එහෙම නැත්නම් මරණානුස්සතිය භාවනා කරන මහා කාල ගන්න පිරිසක් කියලා. සර්වඥන්සේ වට කරගෙන ඉන්නේ ඒක නිසා සර්වඥ ශාසනය නා කියන්න තියෙන ශාසනයක් කියලායි තරුණයෝ හිතන්නේ. ඒ මොකද හේතුව ඒගොල්ලන්ට වෙන කරන්න දෙයක් නැහැ නේ මරණය ගැන කල්පනා කරන්න චෝරණ දෙයක් නැහැ අසුබේ කියලා කියන්නේ නවදොරෙන් කාරණා වැగిරෙනකොට ඉතින් තරුණ පිරිසට හරි කරදරයක් ඒ නිසා ඒක වයසට ගිය ශාසනයක් කියලා මේක බුද්ධ ශාසනයක් වෙලා තිනවා බුද්ධ ශාසනයක් නෙවෙයි බුද්ධයයි කියලා කියන්නේ නාකිය 2500 ඉතිසර තිබුණු මුළු බුද්ධ ශාසනයටම කියලා තියෙන්නේ බුද්ධ ශාසනයක් කියලා ඒ නිකායක නායකව හම්බෙන හොන්තටම වයසට ගිය හාමුදුරුවෝට මොන අසං කරගන්නවත් බැරි වයසට එයා තමයි විවස්ථා සකස් කරන්නේ. එයාට ඔක්කොම තීන්දුව කරන්නේ ආ බුද්දේ බුද්දේ බුද්දේ බුද්දේ කියන්නේ. එදා ඔය බඳුල්ලේ පැත්තේ බුඩා බුඩි කියලා කියන්නේ නාචියට යාචිතයි. බුදා කියලා කියන්නේ වෘද්ධයා කියන අදහස. අපිට බුද්ධ ශාසනයක අපි ඉපදුනේ. මේ දැන් වෙනකොටයි ඒක බුද්ධ ශාසනයක් වඩ පොඩ්ඩක් පිටියරිලා හැම ගහගෙන ඉන්න පටන් අරගන්නේ. ඒ මොකද එදා තිබුණෙම ඒක ශාසනය රකින්නේ අන්ධකාරය අකින් අතට ගන්න මල්වට්ටියක් වගේ මොනවා තියෙනවද දන්නේ මේ අකින් ගත්ත මේ අතට දුන්නා. දැන් තමයි මේක ටෝච් එකක් ගහලා බලන්නේ මේ පරමල්ද මේකේ තියෙන්නේ මොනවද කියලා. ඒ සඳහා මේ තම අතින් අතට අරින දේ මොනවද මේකේ තියෙන්නේ මොකක්ද කියලා දැනගන්න නම් සන්තුෂ්ඨීතාවේ තියෙනවා. ඉතින් අපිට හිතන්න පුළුවන් අපි දෙවෙනි પરම්පරාවේ මේ බුද්ධ ආගම බුද්ධ සාරම ත්‍රිපිටකේ රවම් පත්තිරෝ සම්පත්තිරෝ ලියන්න පුළුවන්. ගල් වල කොටවන්න පුළුවන්. ඊට පස්සේ ත්‍රිපිටකේ දන්න අයට සම්මාන පූජා කරන්න පුළුවන්. මේ කිසිම දෙයකින් සන්තුෂ්ටි ගතියක් පේන්නේ සන්තුට්ටි ගතිය තියෙන්නේ ආජි කල්යාණ මධ්‍ය කල්යාණ පරියෝසాన කල්යාණ වූ මේ ධාසනයේ සති සම්පජඤ්ඤේ වඩන මිනිසයා බුද්ධියක් තියෙනවා. එයාට සන්තුට්ටි ගතියක් තියෙනවා. අන්නේ සන්තුට්ටි ගතිය තියෙන මිනිසයා තුළ පමණයි ශාසනය රැකෙන්නේ. අනිගොල්ල රකින්නේ දාසයෝ වාගේ. සර්වචනසේ සඳහන් කළා තියෙනවා ගෝපල්ලු වාගේ කියලා. ගෝපල්ල හරක් වෙන බලාගත්තට පස්කෝ රසේ කවදාකවත් ලැබෙන්නේ නැහැ. එයාට හම්බෙන්නේ බත් බැලයට බත් ටික විතරයි. අස්කුරසේ හම්බෙන්නේ හරක් අයිතිකාරයයි. ඒක නිසා බුද්ධ ශාසනය එනතන සන්තුෂ්ටිකරව ශාසනය රකින්න මිනිස්සයා ගොපල්ලෝවා වත්පලකම් කරන මිසක අස්කුරසේ විඳින්නේ නැහැ. ඒ නිසා අපිට මේ වෙනකොට හම්බෙලා තියෙන එකේ ඒ බුද්ධ ශාසනයක තියෙන ආධිනවත් අපිට දැක ගන්න පුළුවන් හොරියට හොයලා බලනවා නම් ඒ වගේම බුද්ධ ශාසනයක මේ අවුරුදු 30 40 ප්‍රබෝධයක් දැක ගන්න පුළුවන් මේ තී දැකීම කියන චීන කණ්ණාඩියට ලෙන්ස් එකට කියන්නේ සන්තුෂ්ටිතාවය කියන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් ශාසනය පිළිබඳ සතුටින් කතා කරනවා නැත්නම් තමන් සත්න සීලය පිළිබඳව කාටවත් ගහපා දෙන්න ඕනේ නැහැ. කවුරුත් ඒලා අපිට ආඩම්බර කරන්නේ නම්බුනාම දෙන්න ඕනේ නැහැ. තමන් කරන්නේ ඇයි කියලා දන්නවනම් තමන් සති සම්පජාඤ්ඤේ වඩන්නේ මොකටද කියලා කාටවත් සාතිකෝණ කරන තමන් දන්නවනම් ආන්නේ සන්තුට්ටි ගතිය බුදු දානසේ පිළිලා දෙලා තිනවා. සික්ඛා ඒකා සංඥා උපජ්ජන්ති සික්ඛා ඒකා සංඥා නිරුද්ධන්ති. ශික්ෂාවෙන්මයි පොට්ටවාද මේ සංඥාව උපදින්නේ ශික්ෂාවන්ගෙන්මයි මේ සංඥාවෙන් අන්නේ දේ ඒවැනි වටිනා සරු බීජයක් පහළ වෙන්න තමන්ගේ චිත්තසංතානය පිටිච් එකක් වෙන්න. පිටිච් එක නිවන් දක්වා කියන එක නෙවෙයි. මේ ලැබිච්ච දැනටමත් හම්බෙලා තියෙන බුද්ධ ශාසනය, දැනටමත් හම්බෙලා තියෙන මනුෂ්‍යාත්ම භාවය, දැනටමත් හම්බෙලා තියෙන මේ ක්ෂණ සම්පත්තිය, දැනටමත් හම්බෙලා තියෙන මේ ධර්ම ශ්‍රවණය, දැනටමත් හම්බෙලා තියෙන ඕනකට පැවිදි වෙන්න පුළුවන් ගතිය, දැනටමත් හම්බෙලා තියෙන මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය වගේ කියන දේවල් දැකලා ඒකේ තියෙන දුර්ලභම දුර්ලභකම අමතක කරලා මේ මාර්ගට දුන්න නෑ කියලා හරි එහෙම නැත්නම් මායි වචන කියන්නේ නෑනේ අරකනේ මේක නිසා කියලා අඩුපාඩුකම් කතා කරන මනුස්සයා තුළ මේ සන්තුට්ටි ගුණයක තියෙන يعني විනාශ වෙන්න ඕන වෙනස් කරන්න පුළුවන් කියන ඒ ප්‍රවණතාවය නැත්නම් විභවය එහෙම නැත්නම් පින නැතිකම හරි අමාරුයි බණකින් කියලා දෙන්න. හරි අමාරුයි ඒ එවැනි මානසිකත්වයක් තියෙන කෙනෙක් අනිපැත්තට හරවන්න. ඒක නිසා සර්වඥයන් උත්සාහ කරන්නේවත් නැහැ. ඒ සන්තුට්ටි භාවයෙන් නැති කෙනෙකුට බණ කියන්නේ. ඒක නිකන් මුණින්නවක කලයකට වතුරක් කරනවා. ඒ බණ කොච්චර යා දරාගෙන හිටියත් යාට කවදාවත් චින්තාමය මට්ටමින් යහට යන්න බෑ. සුතමී ඥානෙ ගන්න පුළුවන්, චින්තාමය ඥානෙ ගන්න පුළුවන්, කාදාකත් ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ඒ නිසා හැම කෙනෙක්ම මතක තියාගන්න ඕනේ අපිට හම් වෙලා තියෙන මේ ශාසනය අංග සම්පූර්ණ කේවල පරිපූර්ණ. ආත්මසිම සම්පූර්ණයි සුවිසුද්ධං පරිසුද්ධං කේවල පරිපූර්ණ අංග සම්පූර්ණ ශාසනයක් හම්බෙලා තියෙන නිසා අපි වැඩ කරන්න ඕනේ ශාසනයේ සාක්‍ය සිංහපටවවා. සාක්‍ය දීතාවන් වාගේ කිසි විදියකට පසු බාහනවක් නාරි වාගේ හිවල්ලු වාගේ එහෙම නැත්නම් බලු සිංහේ වගේ නෙවෙයි. කීසරින් යෝගේ වැඩ කරන්න බුදුසසුනාසේ පෙන්නලා දෙනවා. එන්නේ පදනම ඒ කියන ආදි කල්යාණේ නැත්තම් ඒ කිනාට මම අර කලින් කියාපු විදිහට මේ සංඥා වෙනස සංඥාවේ හැඩගැස්ම කරගන්න බෑ. ඒක නිසා ඒ කෙනා ශික්ෂාවක් ඊළඟන සකිත කෙනෙක් වෙන්න ඕනේ. භෝජනෙ මට්ටම් සාවේ තියෙන්න ඕනේ. සති සම්පජඤ්ඤේ තියෙන්න ඕනේ. සතුටු වෙන ගතියක්. ඉදිච්ච ගතිය සතුටු ගතියක් තියෙන්න ඕනේ. ඉතින් ඒකට අපි කියනවා පූර්ව බුද්ධ ශාසනයේ වරුදු 20ක් අතර තමයි ජේතවනාරාම වගේ දේවල් තහවුරු වෙන්නේ ඉස්සර වෙලා ਸਰවඥාන්තර පුතුම ආකර්ෂණයක් ඇවිල්ලා තියෙන්නේ මේ සතුටුටි කුද්දලියෝ ආවා අවගම බණ කිව්වා එච්චරයි ඒකේ මෙයා නිවන් ඇත්තටම ඒ පූර්ව බුද්ධ ශාසනයේ කාලේ බොහෝ විට ඔය සෝවාන් තකදාගාමි අනාගාමි අරියත් කතාවල් තිබිලා නැහැ. මනක් කිව්ව රහතු. ඒ සුත්ත නිපාත වගේ පොත්වල කියලා බලුවට ඔය හතර මට්ටමක් නැහැ. ඇත්තටම ඔය සාමාන්‍යයෙන් කියන ධම්මචක්කපවත්තන සූත්‍රයේදී කොණ්ඩඤ්ඤ සාංශේ සෝවාන්යි කියන එක තමයි කියලා තියෙන්නේ. නමුත් ඒ වැඩි වෙලා විස්තර සහිතව කී කියන්න ඕන කමක් නැහැ. බුදු කෙනෙක් ඉපදුනා. යා හොයෝ යයි කිය බල බල හිටියා. හැකි සංඥාව තිබ්බා. සන්තුෂ්ඨීතාවෙ තිබ්බා ගියා. ගිය ගමන්ම ඒ තට්ටු කරනකොටම ඒ කෙනාට අවබෝධය ඇති කරගන්න පුළුවන් උනේ මෙන්න මේ ඉව තියෙනවා. එහෙම නැත්නම් බුදු ජානක හැම්බෙලා කතා කරත් කිසි විදිහකට ගුණ විශේෂයක් නොවිච්ච ලක්ෂ කෝටි ගණක් මිනිස්සු ඉඳලා තියෙනවා. වෙනසක් වෙන්නේ නැහැ. ඒ මොකද පිරිච්ච ගතිය නැතිකම නිසා. ඉතින් මේ පිරිච්ච ගතිය දන්නවනම් මේ බුදුහාමුදුරු මෙච්චරම පිළිච්චකතිය කතා කරන මෙච්චරම සම්පූර්ණිකතිය කතා කරන බව දන්නවනම් මම කියනවා පැහැදිලිව මේට වැඩිය තරුණ පිරිස් බුද්ධඝම දෙයි කිය. අද තරම්ම මේ නාකියෝ මේකට ඇදිලා එන්න හේතුව මේ ඉදිරිපත් කිරීමේ තියෙන දුර්ලභම කියලා මම කියනවා. හොඳටම නාකියලා මේ එල්ලෙන්න වෙලක් නැති උඩ තමයි බුද්ධඝමට එන්නේ පාසලට එන්නේ. ඒක නෙවෙයි කරන්නේ. මේක પરම්පරා ගානක් යයි ඉස්සරහට යන්න යන්න ජීවිතේ තරුණ වයසේදී කල් ස්ටේජ් ඔද තියෙද්දිම සතුට හොයන කාලෙම බුද්ධ ආගම මේකට උත්තරේ කියලා තේරුම් ගන්න. ඒ නිසා අපිම මේකට දීලා තියෙන මා මොස්පේන්ට් මූණවරක්. ඒ මූණවර වෙනස් කරන්න නම් අපිට මේ සමත පූර්වංගම ක්‍රමය විතරක් නෙවෙයි විපස්සනා පූර්වංගම ක්‍රමයක් තියෙනවා. ඒක හරි සෙල්ලක්කාරයි. ඒකට මූලික සුදුසුකමක් වශයෙන්ම සතුට තියෙනවා. ඒකට මූලික සුසුකමක් විදිහට PhD ගතිය තියෙන්න ඕනෑ කියලා කිව්වොත් ඒක ඕන කෙනෙකුට අභියෝගයක් වෙනවා. ඒතර බුද්ධහම විකුණන්න ඕන කමකුත් නැහැ. ඒ ඒ ඉව කියන කෙනා ඉබේම ඇදලා එන්න පටන් ගන්නවා. ඒ වගේම ශාස්ත්‍රීය කටයුතු කරනකොට හොඳට මතක තියාගන්න කිසිම කෙනෙකුට බුද්ධ학ම පොවන්න උත්සාහ කරන්න යන්න මේ සම්පූර්ණ ගුණේ නැති මිනිස්සුන්ට බුද්ධ학ම කියලා දෙන්න හදනවයි කියලා කියන්නේ කලයේ මුනින්නා වල වෙලාවට වතුර වක් කරනවා වගේ වැඩක්. අඹ අමුයෙන් කන්නා වගේ වැඩක්. දෙන්න ඉස්සරලා ගහෙන් කරලා අමුවම කන්නා වගේ වැඩක්. ඒ සන්තුට්ටි කියන එක නෑ. තමගේ කටයුතු කරගෙන යන්න. කාට හරි අනේ මගේ දරුවා නිසා මගේ පුතා නිසා මගේ අම්මා තාත්තා නිසා යට බුද්ධහම ගන්නන්න දෙන්න ඕනේ කියලා කියනකොට බුදුම අමුවම ගහක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ සන්තුට්ටි ගුණය තියෙන කෙනා ඒ කියන තකමන්න මහන්සි වෙන්න යන්නේ නැහැ. එයා දන්නවා තමන්ගේ වැඩ ටික කරගෙන යනකොට ඒ ආකර්ෂණයට ඇදිලා එන ගතිය තියෙනවා. ඉතින් ඒක හරිය වටිනවා. ඒ ශික්ෂාවක් ඇති කරගන්න. ඒ සංඥාවේ වෙනසක් මේ ජීවිතේ බලාපොරොත්තු වෙන්න මේ දැන් අපි ඉන්නේ ඊව වටින තැනක ඊ වටින තැන කියන හැඟීම ඇති කරගන්න. අන්න එහෙම ඇති වෙච්ච කෙනා තමයි ඒ සීලය ආරක්ෂා කිරීමේ ප්‍රඥාවන්තයෙකුට අයිති වැඩක්. ප්‍රඥාවන්තයාට පමණයි සීලය තියෙන්නේ. සීලයයි ප්‍රඥාවයි දෙක අතර තියෙන ලෝකයේ අග්‍රම ධර්ම දෙක සිල්වතට පමණයි ප්‍රඥා ප්‍රඥාවන්තයට පමණයි සීලය. සීල නැත්නම් ප්‍රඥා නැහැ ප්‍රඥා නැත්නම් සීල නැහැ. සීල ප්‍රඥා දෙක එකිනෙකට අන්‍යමඤ්ඤ වශයෙන් හේතු වෙනවා මේ දෙක තමයි ලෝකයේ අග්‍ර ගණ්‍ය ධර්ම දෙක. ඉතින් ඒක මේ පොට්ටපා පොට්ටපාද සූත්‍රෙදි මේක සඳහන් කරලා තියෙන දීඝනිකායමයි කේවඩ සූත්‍රේ නේ වෙන සූත්‍රයක එතෙන්දී සමාධිය ගැන කතා කරන්නේ බුදුහාම සීලයයි ප්‍රඥා සීලින් ප්‍රඥාව ලැබෙනවා ප්‍රඥාන් සීලිය ලැබෙනවා ඒ දෙක යනකොට පහු කරගෙන යන ස්ටේෂන් එකක් තමයි සංඥාව කියන්නේ මේ සමාධිය කියලා කියන්නේ මේ දෙකේ වැදගත්කම මේ දෙකේම පිළිච්ච ගතිය තියෙනවා සීලවන්තය හැම වෙලාවෙම අවිප්පටිසාරත්වයේ කියන හිත විපිලිසර නැහැ හිත අන්තවන්ත නැහැ හිත බજારක වචනේ කියන අංජ බජල් නැහැ චරුචුරු නැහැ මේ කරන දේ හොඳටම දාන්න කාටවත් කියවන්නත් නෙවෙයි කරන්නේ ඒකම සීලයේ තියෙන අවිප්පටිසාරත්වයමයි අද තියෙන අසහනයට උත්තරේ අවිප්පටිසාර කියන අසහනයක් ඇත්තෙම නැහැ ඒකේ මම ඊයේ සිල්වන්ත නැහැ අද සිල්වන්තද ඇත්තේ එච්චරයි අදත් දෙලි මම හෙට සිල්වන්ත වෙනවා. ඒ ගැන අහන්න දෙයක් නැහැ. අන්නේ ගතිය තියෙන නිසා මේ මනුස්සයා තුළ පුදුම විදියට මේ සීල ප්‍රඥානගේ සම්බන්ධතාවය දැක්කට පස්සේ ඒ මනුස්සයා සීල්පත සමාදන් වෙලා රකිනවා. ඊට පස්සේ උන්න මම මෙතනදි වෙලා ගන්න යන්නේ සීල්පත පිළිබඳ විස්තර කතා කරන්න. මම ආදරෙන් ඉල්ලා හිටනවා පොට්ටපද සූත්‍රය කියවන්නේ කියලා වචනෙන් වචනයට සීලෙන් සීලෙට ශික්ෂාපදෙන් ශික්ෂාපදයට බොහෝ ලස්සන සරුවචනාංශේ ශික්ෂාපද විවරණයක් කරනවා. සෑහෙන පිටු ගාණක් අත කරනවා. ඒක ඇත්තටම කියනවා නම් ඒ සීලඛණ්ඩකේ සූත්‍ර 10ම වගේ මෙතෙන් පොට්ටපාද සූත්‍රය කියලා කියන්නේ සූත්‍ර ගොඩක් කියපු නිසා අපි යාලක් කරලා දාලා තියෙන කෙටි කරලා මූලික සූත්‍ර වලින් ගන්නේ කියලා ඒ තියෙද්දි පිටු ගාණක් ආනේ විදිහට සීලය රැකීම නිසා ඒ මනුස්සයාට හම්බ වෙන්නේ මොකක්ද? අර සන්තුෂ්ටි භාවයේ වගේම ආරක්ෂාව. ආරක්ෂා නිසා ඒ සීලමත්තර කතාව මොනම තැනකට ගියත් මොන දෙයක් ආවත් බයක් එනවා. සීල නැති මනුස්සයාට හැම වෙලාවෙම සැකේ දින හැම වෙලාවෙම බයක් තියෙන හැම වෙලාවෙම ජීවත් වෙන්නේ ගොඩ දාපු මාළුවෙක් වගේ සැලෙමින්. සීලේ තියෙන කෙනාට කොතන ගියත් නිකන් හරියට කියනවනම් සීලවන්තයාට පඬිතියට විදේශයක් කියලා එකක් නැහැ. ওই රටට ගියත් gedara තමයි. ඒ වගේම පොතෙන්ද ගියත් නෑ ඒක තමයි. කවුරු කෙනෙක්වත් දැකපුවාම මේව අඳුරන්නේ නෑ කියලා මට භාෂාව තේරෙන්නේ නෑ කියලා මිස කලුයි කියලා මිස උසයි කියලා මිස හතුරු කියලා හැඟීමක් එන්නෙම නෑ. සීලී ගුණය නිසා. ඉතින් ඒ නිසා යාට හම් වෙන අර සන්තුට්ටි ගුණයට මේ පන්නරේ හම්ුණාට පස්සේ සීලේ පන්නරේ හම්ුණාට පස්සේ සර්වචනන්සේ සඳහන් කළ තියෙන එක එක එක එක විස්තර වශයෙන් බුදුජානනාංශය සඳහන් කර තියෙන මේ කාම ඡන්දේ කියලා කියන එක ණයක්. උතුමාකාර ණයක් කැඹිරිල්ල. ඒක නිසා යම් කිසි කෙනෙක් සල්ලි තියෙන කෙනෙකුට මේ ණය ගෙවා ගන්නට ව්‍යාපාරයක් පටන් අරගන්න ණයක් අරගෙන ඒ ණයෙන් ලැබිච්ච මුදල හොඳ දෙයකට ආයෝජනය කරලා තමන්ගේ තිබුණ ණයක් ගෙවලා ව්‍යාපාරෙත් ලාභ ලබන එක වගේ තමයි කියලා තියෙනවා චිත්ත ඒකාග්‍රතාව. කාමච්ඡන්දේ නය. ඒක ලුණු වතුර බීමක්, ගිනියම් ගුණක් අතින් අත යවමක්. එනිසා මේ කාමච්ඡන්දේ වෙනුවට බොහෝ අරමුණු දිගේ රස වින්දනය කර කර පැන පැන යනවා වෙනුවට එක අරමුණක් අරගෙන එහි හිත යොදාගත කිරීම ඒකාග්‍රතාවේ නම් අර සීලයේ ඉඳලා පිටිච්ච හිතක් ඇති එහෙම නැත්නම් කියනවා නම් බයක් සැකක් නැති මනුස්සයාට හොඳට තේරෙන්න පටන් අර ගන්නවා මේ කාමච්ඡන්දේ ආස්වාද ජනකයි. නමුත් ඒකේ පුදුමාකාර ආදීනව තියෙනවා. අපේ සිංහලයේ ඇටිට ණයත් ණයත් දෙකම එකයි. ණයක් ගන්නවා කියන්නේ ණයෙක් වගේ කියලා කියනවා. හරි භයානක දෙයක්. නමුත් මම හිතන්නේ අද ලෝකෙ විතර මේ කල්බදුර මෙන ජීවත් වෙන නරයෝ ඉන්න ලෝකයක් නම් කවදාකවත් අද ඉන්නේ හැම එකම කල්බතුක මේක ෆිනෑන්ස් සිස්ටම් එකට ජීවත් වෙන්නේ ඇහුවාම කියන තවරුදු හතරක් මේකට ගෙවන්න තියෙනවා. තවරුදු තුනක් මේ කාරකට ගෙවන්න තියෙනවා. තවරුදු තුනක් මේකට තියෙනවා. ඒ වුණාට බබා කියනවා තවත් මේකක් ගමු කියලා. ඒ දැන් මොකද කරන්නේ? අපි ගණ්ඩත් මේ අතට ගෙනල්ලා දෙන්නත් කට්ටිය. අර ඇමරිකාවෙන් දැටි කියනවා ඒ බැංක එක බැංකුවක ක්‍රෙඩිට් කාඩ් එකට 1000ක් විතර ණයයි. ඒ වගේ 1000ක් ණයට ක්‍රෙඩිට් කාඩ් 9ක් සාක්කුවෙත් ඉන්නලු 10 වෙනි බැංකුව ඇවිල්ලා කියනලු මමත් එකක් දෙන්න. ඉතින් මේ නිසා අවුරුදු කීයක් ඉස්සරහට ණයද කියන එක ඒ කියන්නේ කාම ලෝකයේ ස්වභාවය. ඒකලියල බොහෝම ජයට ඉස්තාම උසස් මට්ටේ වාහනයක් හදගෙන ඉතාම උසස් ඉදිරි සමාජයේ ජීවත් වෙනවා. බලනකොට තියෙන තන්නේ කරපු බුබු බැලුමක් වගේ පොඩ්ඩක් තට්ටු වෙච්ච ගමන් කුකුරා ගියාම ඇමරිකන් ආර්ථිකය වගේම තමයි. ඒ කාම ලෝකයේ හැටි එහෙම තමයි. ඉතින් බුදුජානනාංශ කියනවා බුදු කෙනෙක් පහළ වුණාට මිනිස්සෙක් නායකට යමක් අරගෙන මේ සියලු නායකයවලා අතිරේක ලාභයක් ලබනවා වගේ තමයි කාම ඡන්දයට පස්සේ හම් වෙන චිත්ත ඒකාග්‍රතාවේ නැත්නම් කාම ඡන්දේ කියන මේ පිපාසාවට තියෙන උත්තරේ තමයි චිත්ත ඒකාග්‍රතාවේ අරමුණ රස විඳී දෙනවා වෙනුවට ඒක අරමුණ කියලා. ඒ වගේම බුදුජානනාංශ සඳහන් කළා තියෙනවා ව්‍යාපාදේ කියන එක ලෙඩක්. වෙන විදිහකට කියනවා නම් සෑම කායික මානසික රෝගයකටම හේතු ව්‍යාපාරය. ඒක කියන අස්ථාන කෝපය කියන්නේ. අස්ථාන කෝපේ හරහා තමයි සීළු කායික රෝගේ ඉන්නේ, සීළු මානසික රෝගේ ඉන්නේ. සීළු මානසික රෝග වංචනිකයි. කායික රෝග අල්ලල දෙන්න පුළුවන්. නමුත් හේතුව ඒකට හේතු වෙලා තියෙන්නේ මුඛකට හරි නුරුස්නා ගතියක් ඇති. ඒ නුරුස්නා ගතිය හරහා තමයි ලෙඩේ. ඉතින් මුත්‍රාජනන්සේ සඳහන් කරලා තියෙනවා මේ ව්‍යාපාදයක් කෙනෙක් අභිරමණය කරනවා නම් කාටරි ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක්, මානයක්, වෛරයක් ඇති කරනවා නම් ඒ අනිවාර්යයෙන්ම රෝගයක් ඇති කරගෙන තියෙන්නේ. ඒ රෝගයෙන් සනීප වෙන්න යම් කෙනෙක් කොච්චර උනන්දු වෙනවද? ඒ වගේ තමයි ව්‍යාපාදය අයින් කරලා යම් දවසකට ඒ කිනාට භාවනා ප්‍රීතියක් ලැබිච්ච දවසයි. ප්‍රීතියෙන් ද්වේෂය අයින් වෙච්ච දවසයි. ඒ මනසට ඇති වෙන සාන්තිය ලෙඩක් සනීප වෙනවා. ඒ වගේම තීන මිද්දේ හිර ගෙදරක් දඟ ගයක් වගේ කියලා සරුවත් වෙන සඳහන් කරලා තියෙනවා. ඒකට ආවුණාට පස්සේ ඔක්කොම හිර වෙලා Tamanට නිදිමත එනකොට කල්පනා කරලා බලන්න භාවනාවේදී කිසි සද්දයක් නැහැ, ඉසි කර්මයක් කරව කරදරයක් ඇත්තෙත් නැහැ. භාවනාවට ඔක්කොම අවශ්‍ය කර්ම සැරසෙලා. ඒ ඔක්කොම ගල් වෙලායි මත් වෙලා මනුෂ්‍ය නිදලා. නිකමට හරි සත්‍යයක් ඇහෙනවා නම් නිකමට හරි ඉසේකක්මක් තියෙනවා නිකමට හරි කරදරයක් තියෙනවා කාදාකන් නිදේ වෙන්නේ. සීළු කාරණා හරිය වෙලාවේදී ගියක් හදලා බඩු පුරවලා උගබානුනේ සකස් කරාට පස්සේ ගේ හොත්තම් කරනවා වගේ තමයි නිින්ද. ඒ නිසා බුදුහාමුදුරුවෝ දක්වන්නේ නිින්ද හිරගයක් වගේ. ඉතින් මේ හිරගේක හෝ බැල මෙහෙවරක හිටපු මිනිස්සේ ඒ හිරගේ නිදහසක් ලැබිච්චාම යම් තාක් සාන්තියක් හම්බ වෙනවද? අන්නේ සාන්තිය වගේ තමයි කියනවා අමුති භාවය. නැත්නම් විතක්කය. එනේන අරමුණට සජීවීව හිතනවා ගන්න පුළුවන් විතක්කය ඒ තරම් අවදි උදාහරණයක් වශයෙන් කියනවා නම් වැඩි වාඩි වෙලා ඉන්න චිත්තක්ෂණයක මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන එක දන්න ගමන ඒ හිරගේකේ නිදහස් වීමක් වගේ වටිනාකමක් තියෙන චිත්තක්ෂණය ඒ නිසා ඒ කිනා ඒ සඳහා අවශ්‍ය කරන අඩුව කඩුව සකස් කරගෙන නිින්දෙන්න තියෙන වැඩ මකාර මගාරවල අවදි භාවයට යන්නේ හිරගේ නිදහස සඳහා. ඒ වගේම ਸਰවඥාන්සේ සඳහන් කළා තියෙනවා ඒ ව්‍යාපාදය කාන්තාරයක් වගේ කියලා. දෘෂ්ටි කාන්තාරයක් වගේ විචිකිච්ඡාව විචිකිච්ඡාව කියලා කියන සැකකිරීම එන්න තියෙන දේවල් වෙච්ච දේවල් දැකේ නැති දේවල් සියල්ලම පිළිබඳව සැකයෙන් ගත කරන මනුස්සයා ව්‍යාල කාන්තාරයක් නිරුද්ධක කාන්තාරක මැදි වුණා වගේ බැලූ බැලුවට බයයි. අන්නේ මනසට ඡේම භූමියක් හම්බුණා වගේ තමයි කියලා කියනවා. ඒ කෙනාට ඒ සැකය දුරු කර ගන්න පුළුවන් නම් අන්නේ විදිහට නීවර ධර්ම පහක් ගැන කතා කරලා ඒ නීවර ධර්ම පහේ උද්දච්ච කුච්චේ කියන එක ඒ කියන්නේ සැක අතීතය පිළිබඳ පශ්චාත්තාප වීම සහ අනාගතය පිළිබඳ තිගැස්ම කියන්නේ දාස භාවයක් කියලා. ඒ දාස භාවයෙන් නිදාස් වෙච්චාම නිවහල් භාවයටපත් වීම වගේ තමයි එයාට හම් වෙන සුඛ චෛතසිකේකට විතක්ක ਵਿਚාර පීචිසුඛ ඒකග්ගතා කියන මේ චෛතසික මාර්ග මාර්ගයේ ඒ කෙනාට පුළුවන් වුණොත් කාමචන්ද ව්‍යාපාද තීන මිත්‍ය උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවර ටික අයින් කරන්න අන්න එතනදී සර්වචන් සඳහා කරන විවේකයෙන් පීති සුඛං විවේකෝ ප්‍රීති සුඛෝ සුඛුම සත්‍ය සංඤේ කියලා සංඥාවක් යාට එන්න පටන් ගන්නවා විවේකයෙන් හටගත් ආ වූ ප්‍රීති සුඛ ඇති වූ ඊටාම සුඛම සත්‍ය සංඤේ කියලා කියන්නේ අද්දකිය හැකි සංඥාවක් එන්න පටන් අර ගන්නවා කියන්නේ ධ්‍යාන සුඛය. ඒ ධ්‍යාන සුඛයේදී හම් වෙනේ සංඥාව හේතු අප්‍රත්‍ය නෙවෙයි. ඒකට අදාළ සීලෙන් සහ අදාළ සමාධි භාවනාවෙන් ඉන්නේ. ඒක නිසා යම් කිසි දවසක යම් කිසි කෙනෙකුට මේ විවේකජම් පීති සුඛං සුකුම සත්‍ය සංඥේ ආවට පස්සේ යාට කටක් කරලා කියන්න හම්බ වෙන්නේ මේක නිකන් හිටියට හම්බ වෙයි. මේක කාම සැප විඳට හම්බ වෙයි කියලා. යාර කියන්නේ නම් පැහැදිලිව මේ ආමිෂයේ යෙදී ගත කරන කෙනා නිර්ආමිෂ සුඛයක් ඇති කරගත්තට පස්සේ ඒ නිර්ආමිෂ සුඛේ ලබා ගන්න තමන් යෙදිච්ච භාවනාව සීල ශික්ෂා සමාධි ශික්ෂා දාන්න කෙනාට කවදාවත් කියන්න බෑ මේකේ අහම්බෙන් එයි. ඒක නිසා සර්වඥාන්සුගේ ප්‍රථම ධ්‍යානය විස්තර සහිත විස්තර කරලා විවිච්චේව කාමේ විවිච්චේව අකුසලේ ධම්මේ සවිතක්කං සවිචතං විවේකජං පීතිසුඛං අටමජ්ජානං උපසම්පත්‍ය වේරති කියන ලස්සන චිත්‍රයක් කරනවායිල කියනවා එයාට පහළ වෙනවා පීතිසුඛෝ සුඛුම සත්‍ය සංඤී අන්නේ ඒකවත් පොට්ටපාද බවදා දැකලා තියෙනවා නම් ඔබ කවදාකවත් අර විදිහේ අහේතු අප්‍රත්‍ය සංඥාව එනවා අහේතු අප්‍රත්‍ය සංඥාව යනවා කියන එක බාර ගන්න නැහැ කියන එක සර්වචන්සේ පෙන්නටයි මුලින්ම ඒ අහේතු අපත්‍යවාදී ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ මේ ප්‍රථම ධ්‍යාන ඉතාමත්ම මාර විස්තර කළ දෙන්න මොකද ඒක ලොකු කඩයිමක්. භාවනා ජීවිතයේ ඊට පස්සේ යනවා සර්වචනාංශේ ဒုတိ ය ධ්‍යාන තෘතිය ධ්‍යානවාදී හැම දෙයකටම අදාළ ශික්ෂාවෙන් අදාළ සංඥා පහළ වෙන බව විස්තර කරනවා මේ සූත්‍රයේ අපි ඒක හෙට ඉඳලා කෙරෙන ධර්ම සාකච්ඡාවට ධර්ම දේශනාවට සම්බන්ධ කරගනිමු. මේ ප්‍රථම ධානය දක්වා එනකොටම ඒක අත්දකපු කෙනෙක් ඉන්නවා. සමත වශයෙන් හෝ විපස්සනා වශයෙන් නීවරණයන්ගෙන් තොර චිත්තක්ෂණයක් අත්දකලා තියෙනවා නම් එයාට තේරෙන මේක උරුමයක් බව හැබැයි නමුත් ඒ උරුමය සාක්ෂාත් කරගන්න හේතු අප්‍රත්‍ය බෑ හේතු ප්‍රත්‍යම කෙරේ. ඉතින් මේ පොට්ටපාද සූත්‍රයේ තියෙන වටිනාකම මේක සත්‍යයක් වෙන්න පුළුවන්. නමුත් ਸਰවතයි තාමත්ම ලස්සනට කැඳී ගල බේ ගන්නවා වගේ ඒක සංනිවේදනය කරනවා. තාම අදහන් නැති කෙනෙකුට මූල ධර්ම වශයෙන් සංනිවේදනය කරලා පෙන්නනවා. මම මේක ප්‍රතික්ෂේප කරනවා හේතුවක් ප්‍රත්‍යකට ප්‍රතික්ෂේප කරනවා. මම කියනවා ඒක එන්නේ අදාළ ශික්ෂාවේ සික්ඛායක සංඥා උපද්දන්ති සික්ඛායක සංඥා නිරුද්ධන්ති කියන එක. ඒ නිසා ඒක ඕනම ආගම නැති වුණාට තර්කයට එහෙම නැත්නම් ණය විපස්සනාවට එහෙම නැත්නම් අන්වේ ක්‍රමයට කල්පනා කරනකොට පේනවා සර්වඥාන්සේ කොච්චර ප්‍රවේශමෙන්ද තව කෙනෙක්ගේ මානසිකත්වයකට අත තියන්නේ බුදු ගුණේ පාවිච්චි කරන්නේ බුදු බලය පාවිච්චි කරන්නේ නැහැ ව්‍යා ආශිර්වාද පාවිච්චි කරන්නේ නැහැ ඉන්ද්‍රජාල පාවිච්චි කරන්නේ නැහැ බොහෝම ලස්සන කරකටය. ඉතින් ඒකට භාවනා කරලා කවදා හෝ නීවරණ ධර්ම දුරු කරගත්ත කෙනෙකුට ලොකු ආඩම්බරයක් එනවා මේ යම් තැනකට ඇවිල්ලා මේ වගේ දෙයක් අරගෙන තියෙන එක බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා කොච්චර ගෞරවයෙන් ක්‍රමිකව අගය කරනවාද කියලා. ඇත්තට මේ වගේ පිරිස් වලට ඒ ගුණ දෙක ලැබෙනවා. එකක් Taman එක දැකලා තියෙනවනම් බුදු කෙනෙක් කොච්චර මේක අගය කරලා තියෙනවද කියන දෙක මේක තව කෙනෙකුට කියලා දෙනකොට මූලික පිටිය සකස් කිරීම අව탁සිරු කරන්නේ. අව탁සිරු කිරුව සංවිධනය වෙන්නේ. ඒක නිසා අභ්‍යන්තර සාසනය වශයෙන් තමන්ට සතුටක් ඇති වෙනවා යම් තන් හරිය අපිට සමත ක්‍රමයෙන් හෝ විපස්සනා ක්‍රමයෙන් මේ කියන නීවරතර තත්ත්වයට යන්න පුළුවන් මම ගියා කියන එක. ඒ වගේම තේරුම් ගන්න ඕන මේක තව කෙනෙකුට කියලා දෙනකොට ඉවසිල්ලේ අනෙක් කෙනාගේ මානසිකත්වයට ලොකු ගෞරවයක් කරලා එයා ඉන්න තැන තේරුම් අරගෙන එතන ඉඳලා ඇඟිල්ල අතර තියලා ඇඟිල්ල අල්ලගෙන නැවිදින නැවිද්දවන බබෙක් වගේ ගිනියන්න තරමට සර්වචනස්ගේ මහා කර්මා ඒ කර්ම ප්‍රඥා දෙකේ ගැළපීම නිසා අපි මේ සූත්‍රය නැවත නැවත සාකච්ඡා කරන්නේ. ඒ සාකච්ඡා කිරීම නිසා බණ භාවනා කරන සියලු දෙනාටම තමන් පිළිබඳව සන්තුෂ්ටි භාවයක් ඇතිකරනත් ධර්මයේ තියෙන ධර්ම ගම්භීරත්වයේ තේරුම් ගන්නත් අද මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සියලු දෙනාටම සනසීමදා වේවා එහෙම නැත්නම් විවේකජ පීති සුඛ සුඛම සත්‍ය සංජී පහළ වේවා කියලා साधु साधु